ඉස්සරහින් තියාගත්තේ. අපි යනවා දේශනා 19ක් පැවැත්වුවා. පසුගිය දේශනේ 19 වෙනි දේශනාව අද 20 අද අප්‍රේල් මාසේ 3 වෙනිදා. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සංඥාව පිළිබඳවයි ගැඹුරින් සාකච්ඡා කරන්නේ. කෙසේ නමුත් මේක දීඝනිකායේ මුල් කොටසේ සීලඛණ්ඩකයට අයිති සූත්‍රයක්. ඒ නිසා මේ සංඥා වගේ දේවල් වලට යන්න ඉස්සලා මේ සූත්‍රයේදීත් සර්වචනංශයේ සීලය පිළිබඳව සෑහෙන විස්තරයක් සකස් කරලා දෙනවා. ඒ සීලයේ ඒ සකස් කිරීම අනුව තමයි කෙනෙකුට හිතේ තියෙන අනිකුත් ධර්ම, චර්යාවට සම්බන්ධ ධර්ම පවා කීකරු කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තේරෙන ඕලාරික අනුන්ට බලපාන ඒ ශීලය සෑහෙන වැදගත් වෙනවා අභ්‍යන්තර ශික්ෂාවක් අභ්‍යන්තර හික්මීමක් ඇති කරගන්න. ඒ නැත්නම් වේදනා සංඥා සංඛාර වගේ ධර්මතා පිළිබඳ අවබෝධ කරගන්න ඉස්සර වෙලා ඒව පරිබාහයට කියාපානෝ හුවා දක්වන ආචාර ධර්ම වලටපත් වෙන කායික වාචික ක්‍රියා කීකරු කරනවා. කීකරු කරලා පස්සේ තමයි මනසේ ඒ බයලජ්‍ය දෙක හික්මීම සීලය ශීලාචාර ගති සීතල ගති පහල කරන්න පුළුවන් වෙන්නේ. ඒසයක පිළිවෙලින් යන්න ඕනේ. එහෙන් පිළිවෙලින් ගිහිල්ලා වේදනාව කියන විඳීම් රසස්වාදේ නෙවෙයි මේ සූත්‍රය අගය කරන්නේ. සංස්කාර කියන සදාචාර ගති ඉක්මේ යුතු චේතනක් නෙවෙයි මේ සූත්‍රය විශේෂණය කරන්නේ හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා තබන සංඥා සලකුණු ඒ අනුව යලි හඳුනා ගැනීම එන මේ හරහා ඇති වෙන පටලැවිලි ටිකක් බොහෝම සූක්ෂමව ටිකෙන් ටික ක්‍රමානුකූලව ගෙනියන හැබැයි ගැඹුරකට ගෙනියන ඒකයි මේ පොට්ටපාද සූත්‍රයේ සාමාන්‍ය විස්තරයේ වශයෙන් කියලා තියෙන්නේ ඉතින් මෙතන ඉන්න උග දෙනෙක් මේ දක්වා තිබුණු මේ විස්තරට අහුම්කන් දීලා තියෙනවා. කෙසේ නමුත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස ගැඹුරක් නිසා අපි අද ධර්ම දේශනාවෙත් ආරම්භයේදී පැස ගැනීමේදී කෙටි මතක් කර ගැනීමක් කරමු. මේ තාක් සූත්‍ර විකාශය විචාකාරය. සූත්‍රය ආරම්භ වෙන්නේ කතා සාරය, කතා ශරීරය ආරම්භ වෙන්නේ මේ පොට්ටපාද පරිබ්‍රාජකයාත් සරුවචන් වහන්සේත් පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ඒ පරිබ්‍රාජකාරාමේ හම්බ වෙච්ච වෙලාවකදී. ඒ සඳහා අතුරු කතාව වලට ඉඳ නොතබා පොට්ටපාද පරිබ්‍රාජකයා සරුවචන් වහන්සේ වගේ උත්මේක් සිය කැමැත්තෙම තමන්ගේ පරිබ්‍රාජකාරාමයට වැඩම කරාට පස්සේ හිතේ තබාගෙන හිටපු බුදුහාමුදුරන්ටම ගැළපෙන බුදුහාමරණ බමණක්ම වගේ පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්නයක් මතු කරනවා. අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඒකට පොට්ටපාදට හේතු උනේ ඊට ඉස්සර දවසක කුතුහල ශාලාවේදී රැස් වෙච්චි පඬිත උගත් පිරිසක් අතර මේ ප්‍රශ්නේ මතුවලා එක එකනා මත ඉදිරිපත් කරලා තියෙනවා. මේ මත එකක්වත් බැලු බැලමට පොට්ටපාදගේ චීත් ගත්තේ නැහැ. ඒ නිසා පිරිස කෙලවර හිටපු මේ පොට්ටපාර පරිබ්‍රාජකයට මේ සාකච්ඡා වාරදීම හිතලා තිනවා. අනේ මේ සාකච්ඡාවේදී බුදුහාමුදුරෝ හිටියා නම් කෙලවරක් උත්තරයක් දෙනවා. නමුත් නැති නිසා එදා විවිධ මතවලින් මත මතාන්තර වලින් සාකච්ඡාව කෙලවර වුණා කියලා ਸਰවචනාංශ විතර දීලා ਸਰවචනාංශගෙන් ඒ අபிසඤ්ඤා නිරෝධය ගැන විස්තර ਸਰවඥ විග්‍රහයයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බලාපොරොත්තු වෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මුලිමුත් යම් යම් මත ප්‍රකාශ කිරීමක් කරනවා. ඒ මත ප්‍රකාශ කරන වෙලාවේදී පොට්ටපාද පරිබ්‍රාජකයාගේ මනස එච්චරම වැඩේට පේ වෙලා ගැළපෙලා තිබුණේ ඒ නිසා යාට අර සියුම් කොටස් අල්ලගන්න බැරි වෙනවා ගෞරවය තියෙනවා ශද්ධාව තියෙනවා සියුම් කොටස අල්ලගන්න බැරුව ඒ කතාව සානේදී පොට්ටපාද පරිබ්‍රාජක අහනවා ස්වාමීන් වහන්සේ මේ සංඥාවයි ආත්මය දෙක එකද කියලා. ඒකේ සංඥාවයි ආත්මය එකයි කියන එක ඒ ඉස්ලාම් දාර්ශනික කුතුහල ශාලාවේදීත් එක එක පඬිතුන් විසින් ඉදිරිපත් කරලා ද එක අදහසක්. ඒක සරුවචස ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරත් ඒක හිතට වදින්නේ නැහැ පොට්ටපාදගේ. සරුවචන් වහන්සේගේ සරල මූලික විග්‍රහය දුන්නාට පස්සේ ආවසයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමතියි මේ සංඥාවයි ආත්මය දෙක එකද කියලා. සර්වඥාන්සේ ඒකාන්ත වශයෙන් උත්තරයක් දෙන්නේ නැහැ. අහනවා මෙහිලා ඔබ නැත්නම් පොට්ටපාද ආත්මය කියලා ගණන්ගන්නේ මොකක්ද කියලා. ඒතකොට කියනවා මම මේ ආත්මය කියලා පටන් අරගන්නේ ඕලාරික ආත්ම භාවය. ඒක රූපී ආත්ම භාවයක්. හතරමා භූතයන්ගෙන් හැදිලා තිනවා. අපල කන ආහාර ගන්න මේ අපි දන්න කය. ආ එහෙමනම් ආත්ම ඒකන සංඥාව එකක් පොට්ටපාද ආත්ම එකක් කියලා තව දුරටත් ප්‍රශ්න නැසීම සඳහා සර්වචන්සේ ඉගියක් කරනවා පොට්ටපාද සංඥාව ඉපදිලා මැරෙන්න ඉස්සෙල්ලා ඒක වෙන එකක් බවට පත් වෙලා මැරෙන්නේ. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ ඒ තරම් ශීක්‍ර දෙයක්, ඒ තරම් වාෂ්පීකරණ සුළු වෙන දෙයක් සංඥාව. ඉතින් එවැනි දෙයක ආත්මසාරයක් නෑ ආත්මයකට කිට්ටු කරන්නවත් බෑ සංඥාව ඒ තරම්ම වාෂ්පශීලී දෙයක් භංගුර දෙයක් ඉපදින සංඥාව නෙමෙයි මැරෙන්නේ ඉපදිච්ච ගමන්ම යා විපරිණාමයටපත් වෙනවා මැරෙන්නේ වෙන එකක් කියලා ඒ තියෙද්දිත් පොට්ටපාද කියනවා නෑ ස්වාමීන් වහන්සේ මම මේ ආත්මයේ වශයෙන් ඕලාරික ආත්මෙ නෙවෙයි මම අදහස් කරන්නේ මනෝමය ආත්මයක් ඒක රූපී මනෝමයයි සබ්බංකපච්ඡංග සමන්නාගතයි අහීනේන්ද්‍රයයි. මේ හැම දෙයකම හේවණල්ලේකේ තියෙනවා. සියුම් කොටස් එකේ තියෙන නිසා ඕලාරික නෙවෙයි මං හිතන්නේ මනෝ කාය කියලා මේ කාලේ උග අද ජනප්‍රිය වෙලා තිනවා. දැන් සූක්ෂම කාය කියලත් මේක සමහරු ජනප්‍රිය දේශන වලටපත් කරනවා. බුදුසසුනේ පාවිච්චි කරන්නේ එතන අතර ඉස්සර පොට්ට පාද පාවිච්චි කරන්නේ මනෝමය ආත්මභාව පටලාවේ. ඒතකොට මනෝමය ආත්මභාව පටලාවේ පොට්ට පාද වර්ගීකරණය කරන එක රූපී තමයි. නමුත් හිතින් හදාගත් එකක්. සියලු අංගපස වලින් යුක්තයි. හරියට ගත්ත ෆොටෝ එකක් වගේ. ඒ නැත්නම් හොඳට පේන කණ්ණාඩියක ප්‍රතිබිම්බය වගේ ඒකට පණක් තියෙනවා, නලියනවා, hina වෙනවා, hina වෙනකොට hina වෙනවා, තරහ වෙනවා, තරහ වෙනවා. ඔක්කොම අර මිනිස්යාගේ තියෙන රූපේ පිළිමිව ඡායාව කන්නාඩි පෙන්නනා වගේ එකක් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ ඔක්කොම ඉන්ද්‍රිය ටික එකේ තියෙනවා කියලා. එතකොට බුදුදහම කියනවා උඹේ ආත්මය එහෙම එකක් නම් ආත්මය එකක් සංඥාව එකක් මේ දෙක දෙකක් කියලා. ඒකල ආයත්ම දක්වනවා පොට්ටපාද මේ සංඥාව ආත්ම වශයෙන් අල්ල බැඳ ගන්න අරමුණු කරන්න නිමිති කරන්න පුළුවන් එකක් නෙවෙයි උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ ඉපදිච්ච ගමන් ඒක සීඝ්‍රයෙන් වෙනසකට ලක් වෙනවා කියලා. ඒක ඒතියෙදි දෙවෙනි සැරේට ඩොක්කක් ගන්නත් පොට්ටපාදරේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි වශයෙන් ගන්න නෑ ශාංශ මම ඕලාරික ආත්ම භාවයක් නෙවෙයි මෙතන අදහස් කරන්නේ මනෝමය ආත්ම භාවයක් නෙවෙයි අරූපී ආත්ම භාවයක් සඳහන් කරන්නේ ඒක සංඥාමේ පමණයි. ඒකද ඒකයි ආත්මයි ඒකයි සංඥාව එකද කියලා. සර්වඥයන් සඳහන් කරන ඔබ ආත්ම භාවයේ වර්ණගන්නේ අරූපී දෙයක් විදිහට නම් සංඥා වෙන එකක් ආත්ම වෙන එකක් පොට්ටපාද සංඥාව නම් කරාන්ට නිමිති ගන්න, ලේබල් ගන්න, අරමුණු කරන්න පවතින දෙයක් නෙමෙයි උපදිනකොටම නැති වෙනවා කියලා. ඊට පස්සේ පුත්පාදානවා ස්වාමීන් වහන්සේ මට කවදාකවත් බැරි වෙයිද ආත්මීය සංඥාව කියන දෙක එකක්ද වෙන් කළා කියලා දැනගන්න කියලා. බුදුහාමුදුරු කියනවා බෑ කියලා. ඔය මිත්‍යා දෘෂ්ටිකයි මිත්‍යා දෘෂ්ටි අනුව කල්පනා කරන්නේ එහෙ උඹට මේ ආත්ම භාවයේ සහ සංඥාව පිළිබඳව නිශ්චය නිෂ්ඨාවකට පැමිණෙන්න බෑ කියලා බුදුජනස ප්‍රකාශ කරාට පස්සේ පොට්ටපාද පිටත් වෙලා යනවා සර්වචන්ස පිටත් වෙලා යනවා ඊට පස්සේ හිටන හිටපු පොට්ටපාදගේ ගෝලියෝ ටික සීරම පොට්ටපාද පටපාදිකට දොස් කියන්න පටන් ගන්නවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මෙ නෙවෙයි අපි අදහන්නේ අපි අදහන්නේ වෙන ධර්මයක් ඒ චේතු බුදුහාමුදුර කියන කියන දෙයට එයි කියනවා බුදුහාමුදුර කියන කියන දේ පිළිගන්න හදනවා කොහොමද නායකත්වය කියන්නේ නායකත්වය තමගේ මතය ඉදිරිපත් කරන්න එපායිද කියලා පොට්ටපාදට කෙනෙහිලිපත් කියනවා එතකොට පොට්ටපාද කියනවා අපි මත ඉදිරිපත් කරන්න ඕන බුදුහාමුදුරු වැරදි නන්නේ. මෙතන බුදුහාමුදුරු වැරදි නෑනේ. බුදුහාමුදුරු කියන එක හරිනේ. කියලා අර තමන්ගේ ගෝල බාලේ අස්වසනවා. අස්වල දවල් දෙකකට විතර පස්සේ තවත් චිත්තාර්ථ පාර කියන තමන්ගේ ගෝලයට එක දරුවත්යන්ස් ළඟට ගියාට පස්සේ ඒ සාකච්ඡාවේ දෙවෙනි වටේ පළවෙනි දවසේ පුතුචානාංශි උඹට මේ ධර්මයේ තේරුම් ගන්න බෑ කියලා කියති පොට්ටපාද තේරෙනවා තේරුම් ගන්න තියෙන්නේ මෙතන තමයි කියලා. පස්සේ සරුවචන සම්බෙන්න ගියාට පස්සේ දෙවෙනි වටේ ආරම්භ වෙනවා. එතනදිත් එයා මේ සාමාන්‍ය ලෝකයේ අහන ජීවිතයයි ආත්මීය සාස්ත්‍යද අසාස්ත්‍යද සදාකාලිකද නැත්ද අනාත්මද ජීවිතයේ ආත්මද ඒ ජීවිතයමයි ශරීරය කියන්නේ ඒ ශරීරයමයි ජීවිතය කියන්නේ කියලා මේ දා පැවතිච්ච මතවාද රාශියක් සාකච්ඡාට යොමු කරනවා සියල්ලම සරෝජාති ප්‍රතික්‍රියාව එතකොට ප්‍රතික්ෂේප කරලා කියනවා එකකින්වත් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. මිනිස්යාගේ මානසයේ අසහනෙ දුරු වෙන්නේ නැහැ. අසහනෙ වැඩෙනවා. ඒ නිසා මෙවැනි දේවල් කියන්න නෙවෙයි මම මේ ලෝකයට ආවේ. එහෙම අසහනකාරී කෙනෙකුට Brahmacharya රකින්න බෑ. ගමනක් නැහැ. දුකින් දුකටපත් වෙන නිසා මෙවැනි ප්‍රශ්න මම සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් ਸਰවඥාන්සේ ਸਰවඥණන් මේ ප්‍රශ්නට උත්තර තියෙන්න ඕන කියලායි ලෝකයා හිතන්නේ. නමුත් සර්වඥාන්සේ සර්වඥ වෙලා තියෙන්නේ නිකම්ම නිකන් සර්වඥකමක් නෙවෙයි. ඒක තියෙන්නේ නිවනට යොමු වෙච්ච සර්වඥකමක්. ඒ බණක් කියනවනම් මතයක් ප්‍රකාශ කරනවනම් තියෙන දේවල් ඔක්කොම කියන්න හදනව නෙවෙයි ප්‍රයෝජනෙයි සලකලා කියන්නේ. ඒක නිසා සර්වඥයන් සඳහන් කරන ප්‍රතික්ෂේප කරනවා. එතකොට පොට්ටපාද අහනවා ඔක්කොම ප්‍රතික්ෂේප කරනකොට සර්වඥාන්සේ කියන්නේවත් තියනවද කියලා. බුදුහාමුදුරන්ට ලෝකෙට පණිවිඩයක් තියනවද කියලා. එතකොට සරුවචන්ස කියන මට තියෙනවා. මට චතුරාර්ය සත්‍ය තමයි තියෙන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේක ගැන කියනකොට කෙනෙකුට භාවනා කරන්න හිතෙනවා. භාවනාවට භ්‍රමචර්යයකට පෙළඹෙනවා. ඒක ඒකාන්ත නිබ්බිදා විරාගයට, විනෝදයට, උපසමයට එහෙම නැත්නම් අසහනය දුරු වීමට හේතු වෙනවයි කියලා ප්‍රායෝගිකව උත්තරයක් දෙනවා. එහෙම උත්තරේ දීගෙන සර්වචනාංශේ ඒ චතුරාර්ය සත්‍ය මේ විස්තර කිරීමේ අදහසින් බුදුහාමුදුරුවෝ නැවතත් කියනවා මේ මිනිස්සුව පටලවා ගන්න ක්‍රම තුනක් තියෙනවා. ආත්ම භාව පටලවා ගන්න ක්‍රම තුනක් තියෙනවා. තයෝ මේ පොට්ටපාද අත්ත භාව පටිලාභා. මේ මිනිස්සේ මේ පෘථග්ජනයා එක එක මට්ටම් වලින් මේ ශරීරයේ මේ ආත්මය කියන එක වර්ණනගෙනවා. ඒකල හැම එකක්ම විස්තර කළ සර්වචාන්සිය දේශනා කරනවා මම මේ බණ කියන්නේ ඒ ආත්ම භාවය ප්‍රහාණය පිණිසයි. ඒවා මේ රාමු කරලා පිටුලේ ළඟට යහින්ට නෙවෙයි. මෙන්න මේ මේ තැන්වල මිනිස්සුયો ටැග් ගහනවා. මේ මේ තැන්වල මිනිස්සු අල්ල බදා ගන්නවා. ඒ අල්ල බදා ගන්න ප්‍රධාන ස්ථාන තුනක් මේ ගමනේ තියෙනවා. ඒ තුනම අඳුර ගන්න ඕනේ. අඳුරගෙන ප්‍රහාණය කරන්න. අඳුරන්නේ ඉක්ම යන්න ඕනේ. අඳුරන්නේ විනිවිද දකින්න ඕනේ. යහපැත්ත දකින්න ඕනේ නිසා ලෝකයාවසයේ පෘථග්ජන ලෝකයේ මේ විදිහට මිනිස්සුયો läග ගන්නා ස්ථාන තුන ගරු කරන්නත් ඕනේ. ඒක හරියට සිටිපාද නගිනකොට තියෙන තානායම් පොළවල් වගේ. ඒ තානායම් පොළවල් තියෙන්නේ එතන වන්දනා කරලා ඉන්න නෙමෙයි. මහන්සියට නතර වෙලා ගිවන් නිමා ගත්තට පස්සේ ඉක්මවල යන්න ඕනේ. ඒක යන්නේ ඊගාව තානායම් පොතට යන්න ඕනකමට නෙවෙයි. නමුත් ඊගාව තානායම් පොළ තියෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දැනගෙන ඒකේ නතර වෙන්නත් ඕනේ. නමුත් ඊතර පුතියන්ට නෙවෙයි යන්නේ. ඒකත් ඉක්මවන්න ඕනේ පද්මෙට යනකම්ම මේ වගේ තානායම් පොළවල් තුනක් තියෙන බව ਸਰවඥාන්සේ පෙන්ලා කියනවා. ඒ එක එක තානායම් පොළ හොඳට දවල් එළියෙම දැක ගන්න ඕනේ. Tamange අතේ රේඛා ටික වගේ දැක ගන්න ඕනේ. දැකගෙන ඉක්මවුවොත් හීනෙන් දැකපු නිින්ද දැකපු හීනයක් වෙන්නේ නැහැ නිවන. නිවන ප්‍රායෝගික දෙයක් වෙනවා. අතරමඟ පටලැවෙන්න තියෙන බොරු වලවල් ඔක්කොම දැනගෙන ඒවා ඉක්මවන්නේ අහම්බෙන් නෙවෙයි. හරියටම අසවල් දන අසවල් දෙය තියෙනවා කියලා මගේ සලකුණු දැනගෙන යන්න ඕන නිසා සරුවත් යනාන්දේ තර පොට්ටපාද ඉදිරිපත් කරපු ආත්ම භාව වටිලාභය හේමම ඉදිරිපත් කරනවා. දේශනා කරනවා මෙතනද දේශනාවේදී මුලදී මතක් කරපු විදිහට තයෝඛෝ මේ පොට්ටපාද අත්ත භාව පටිලාභා. මේ මනුසාත්ම භාවයේ ලැබපු කෙනෙකුට ඒකේ මානසික මට්ටම් තුනක් තියෙනවා. සුද්ධිය ලබන වෙලාවේදී. හරියට සත්ත්ව විසුද්ධිය වාගේ සුද්ධි අවස්ථා තුනක් තියෙනවා සංඥාවද කියනකොට. පළවෙනිම එක තමයි ඕලාරිකව අත්ත භාව ප්‍රතිලාභය. ඒ ගොරෝසු ඝන බහල ආත්මය රූපී ආත්ම භාවය. ඒක හතරමහා භූතයන්ගේ හැදිලා තියෙන්නේ. කනබන ආහාර ඇති ගොරෝසු ශරීරයක් තියෙනවා. මෙහෙම තිබෙන්නේ මේ රූපය ආත්මය කියලා තේරුම් ගන්න එක තමයි මිනිස්යාගේ ස්වභාවය. මේකට කියනවා ප්‍රමාණකරණය කියලා. මිනිස්සු ප්‍රමාණකරණය කරන්නේ රූප ප්‍රමාණී. ලස්සන නම් ඕන කුණු හරුපයකට අහුවෙනවා. ඒ මොකද මේ බාහිර ඔපේ පේන දේ අල්ලන්න පුළුවන් දේ බර උස දිග අල්ල මනින්න පුළුවන් දේ අනුව තමයි මිනිසයා ඔක්කොම අගේ ආඩම්බරේ කරන්නේ දේශපාලන විද්‍යාව සම්පූර්ණ පිටලා තියෙන්නේ මේ ඕලාරික ඝන ද්‍රව්‍ය මත. ආර්ථික විද්‍යාව 100%ක්ම පිටවලා තියෙන්නේ ඔය කියන මේ හතර මහ භූතයන් ඇති ඝන දේවල් මත සමාජ විද්‍යාව සම්පූර්ණයෙන් පිටලා තියෙන ඕක මත ඒ නිසා ලෝකයේ උගතුන් මොන දෙපාර්තමේන්තු හදාගත්තත් ඒ සියල්ලෝම මේ ආත්ම භාවයේ ඕලාරික ආත්ම භාවය අල්ලගෙන කටයුතු කරනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ සැප විඳිනවායි කියලා කියන්නේ මේ රූප ගොඩක් බදාගෙන රූප ලැබීමෙන් ලබන සැපයක් ඒක වුණත් එහෙම මනුෂ්‍ය රූපයක් ලැබීම වුණත් සහපයක් නෙවෙයි කාලකන්නිකමක් නෙවෙයි ප්‍රතිලාභයක් පෙර කළ පිනකින් ලැබිච්ච දෙයක් නමුත් මනුෂ්‍යාත්ම භාවයේ ලැබලා මට තියෙන ඕලාරිකාත්ම භාවයයි කියලා හිතන එක තමයි නිහීනම තුච්චම පාහරම පහත්ම සලකා ගැනීම මේ කය මේ රූපේ භව රූපය භව රෝගේ සදනා රූපෙටමත් වී ඇයි දු ප්‍රේම කලේ මේ මුළු ලෝකෙම දුක ඇතිලා තියෙන්නේ භව රෝගය හදනා මේ රූපෙටපත් වීම නිසා. ඒ නිසා ප්‍රමාණ සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ ජනතාවගෙන් තුනෙන් දෙකක් රූප ප්‍රමාණයි. වෙනුම තියෙනවා නම් ඕන දෙයක් පිළිගන්නවා. අතරම තුනෙන් දෙකයි කියන වර්ණගිල්ල තින්නේ අටුවාචාරින් වහන්සේලා. නමුත් සර්වඥාන්සේ පෙන්වා ඉස්සල්ලා මිනිසයා අහුවෙන දේ තමයි රූපේ. ඒ නිසා රූප ලාවන්‍ය මවාපෑම පෙනීම් පෙනුම බාහිර උපය පුදුමාකාර විදියට මිනිස්සයා කසල කරනවා. ඒ රූපෙට කොච්චර රැවටෙනවද කියනවනම් ඒක වැරදි බවක් දැන දැන ඒක අහුවෙනවා. ඒ නිසා රූප ප්‍රමාණ කිරීම තමයි මේ ඕලාරික අත්වාහ පටලාවේ කියලා කියන්නේ. ඒකට තියෙන එකම සැපයයි ඒ සැපයට කියනවා ආමිෂ සුඛය කියලා. ආමිෂය කියලා කියන්නේ අල්ලන්න පුළුවන් ගොරෝසු රූප. හැට පේන රූප, කන්ට එන ශබ්ද රූප, නාසයට දැනෙන ගන්ධ රූප, දිවට දැනෙන රස රූප, කයට ලැබෙන පොට්ටම්බ රූප. ඉතින් ඔය විද්‍යාවෙන්, ශිල්පෙන් යටිතල පහසුකම් හරහා sannivedanaya හරහා ඕකේ තමයි නතරලා තියෙන්නේ. මේක තිරසනුන් හා සමානයි. තිරසනුත් මේ විදිහට රූප අල්ලගෙන තමයි ඒකෙන් තමයි තීන්දුව කරන්නේ. ඉතින් ඔබට යෑමක් තිරිසන් මනස දන්නේ නැහැ තිරිසන් මනස පරිණාමය වෙලා නැහැ. තිරිසන් මනසේ එහාට යන්න පුළුවන් ගතියක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඕලාරික ආත්ම භාවපටලාවේ ගැන විතරක් කල්පනා කරලා ජීවත් වෙනවා නම් එයාගේ මරණයයි තිරිසනාගේ මරණය සමානයි කියලා කී දේශනා කරලා තිනවා. මොකද මනුස්සකමක් ලැබුණට තාම ගත කරන්නේ කබරේක් වාගේ උරගේක් වාගේ ඒ තිරසනුම් කරන වැඩ ටිකේ විතරයි. ඊට එහා ගිය assume දෙයක් ගැන මනස මේ වන්න දාන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සරමත් ආජීවකයෝ ශ්‍රමණයෝ ආදි වශයෙන් විශාල විශාල කියන්නේ මේ සුළු කොටසක් එවකට පැමිණිච්ච මේ බ්‍රාහ්මණ ආගමට Hindu ආගම කියලා පස්සේ නම දාගත්තේ ආගමට විරුද්ධව නැගී හිටියා. ඒගොල්ලෝ දැනගත්ත මේ කය විතරක් නෙමෙයි කන බොන එක විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ ඊට වැඩිය ආධ්‍යාත්මයක් තියෙනවා කියලා. ඒ ඇත්ත තමයි ඔය උද්දකාරාම පුත්‍ර ආලාර කාලාම බුදුජානනාංශයේ හි කාලේ උගන්වපු සංජය ඒ වගේ ඇත්තෝ ඇත්තටම මේ කාමභෝගී යුතුයකින් වෙන් වෙලා ඊට වැඩිය assume දෙකට හිත මෙහෙපු කට්ටිය ඒ ගොල්ලෝ විශේෂයෙන්ම යම් ප්‍රමාණයක සීලයක පිළිහිටලා විතික්කම මර්ථයේ කෙලස් යම් ප්‍රමාණයක ප්‍රහාණය කළා තියෙනවා. භ්‍රමචාරියකට තමන්ගේ කැමැත්තම ගිහිල්ලා තියෙනවා. ඒකල්ල ඉවර වෙලා උත්සාහයෙන් නීවරණ ධර්ම පරිඋත්ථාන කෙලස් ධර්ම අඳුනගෙන ඒ වගේන් తాවකාලිකව වෙන් වෙන්න తాවකාලිකව වෙන් වෙලා වෙන් වෙලා විනාඩි 15කට 10කට 20කට වෙන් කරගෙන තියාගෙන මේ හැකියාවකදී ඒගොල්ලත් දැක්කා ඒ ඕලාරික ආත්ම භාවයෙන් ගැබ්බ ඔබට ගිය ඊටාම සූක්ෂම මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය. අනේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය අරිටත් වැඩිය වාසනාවන්ත තරම්. ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයට වැඩිය ප්‍රතිලාභයක්, ලාභයක් ඒක සම්පූර්ණ රූපීමයි. මෙහෙම ඇත්තික වහලා ඉන්නකොට තමයි මේ හුඹහක භාග වගේ ස්වරූපේ තමන්ගේ හිතට එනවා. නැත්නම් පිරමීඩයක් තිබ්බ වගේ ස්වරූපේ තමන්ගේ හිතට එනවා. නැත්නම් හිතගෙන සක්මන් කරන වෙලාවේදී හිතගෙන ඉන්න රූපේ කුණ්‍යක් ගැහුවා වගේ දැනෙනවා. ඒකේ සේයාව තියෙනවා. නිකන් ඉරේලියට වටන සේයාව වගේ ඒක හිතේ තියෙනවා. ඒක හැබැයි මනෝමයයි භාවනා කරන ගන්න ওই රූප ඉඳපුවා ලොකු වෙනවා පේනවා පුංචි වෙනවා පේනවා විරූපී වෙනවා පේනවා ඒක නිකන් ආන්දල්ලක් යහට මට උලකට වැයෙනකොට ඒකේ රූපේ වෙනස් කරන්න වගේ වෙනස් වෙන ගතිය මනෝමය ගතිය පේන තියෙනවා හැබැයි සබ්බංජ සබ්බංග පච්ඡංගී සමන්නාගතයි අහ කට කන කය ඔක්කොම තියෙනවා වගේ මේ තියෙන එකේම හේවණල්ලක තමයි ගත කරන්නේ කටුවා පෙන්වන්නේ ධාන හිතක තියෙන චිත්‍ර රූපය ධාන හිතක තියෙනකොට මම නැති වෙලා නැහැ හැබැයි මම අර ගොරෝසු අල්ලන්න පුළුවන් ඒක පේන්නේ හිතේ තියෙනවා ගැරන්ඩියක් නෙවෙයි ගැරන්ඩි හැවක් වගේ එකක්. ඒක ඇතුළේ <clears throat> ඒක සීමා කරගන්න තමයි ජීවත් වෙනවා. ඒක දැඩිව අල්ලගෙන ඉන්නවා. අන්නේ මනෝමී මනෝමය වූ රූපී රූපී කියවට තන රූපේ හේවණල්ල තියෙන්නේ. සම්බංග පච්ඡංග සමන්නාගත අහීනෙන්ජෝ කිසිම ඉන්ද්‍රියක අඩුපාඩුවක් නැහැ මේකෙම හේවණල්ලක් වගේ එකට යනවා. ඉතින් මේක සරුවචනාංශේ වර්ණනා කරනවා. වර්ණකල කතා කරලා තියෙනවා. ඒ රූපී ආත්ම භාවයක ඉඳලා මනෝමය ආත්ම භාවයට යනකොට ඒ නීවර ධර්ම ටික පහ වෙනකොට ධානාංග ධර්ම ටික ළඟට එනකොට සංකිලේශිකා ධම්ම පහියන්ති. හිත කෙලසන්නා වූ නීවර ධර්මයෝ ප්‍රහාණ වෙත්. ඕදානයා ධම්ම අභිවඩ්ඩිසanti. නීවරණ ධානාංග වැඩෙනවා. පඤ්ඤා පාරිපූර්ණින් වේපුල්ලත්තංච දිත්තේව ධම්මේ සයං සච්ච සච්චිකත්ව උපසම්පජ්ජ වීරිසති ප්‍රඥාවක් වැඩෙනවා මම මෙතෙක් කල මේ කටබඩ පුරුලා ගත කරපු ජීවිතයක් තිබුණේ කදාකත් අංග සම්පූර්ණ කරන්න බෑ ඇති කියෙන්නේ නමුත් මේ ධ්‍යාන මට්ටමට හිර ගත්තාම ඒකේ තියෙන පිරිච්ච ගතියක් ඒකේ තියෙන සම්පත්‍ති කරගතියක් සන්තුෂ්ටි කරගතියක් ඒක කදාකවත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබුවට කරන්න බෑ. ඒක නිසා මේක ප්‍රඥාවේ තව ඉහළ ගතියක්. විපුලයි කියන්නේ විපුලව වැටෙනවා මේක. යන ඕන තැනක තමන්ට ගන්න පුළුවන් ධ්‍යාන වශී කරගත්තත් පස්සේ මෙලොවදීම අත්දකින්න පුළුවන්. තමන්ගේම ඥාණයෙන් ලැබ වාසය කරන්න පුළුවන් ධ්‍යාන මට්ටමක් මෙතන කතා කරනවා. ඉතින් මේ ධ්‍යාන මට්ටම ගැන බුදුහාමුදුර කතා කරනකොට සමතයානිකයන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අපි ඕකට තමයි භාවනා කරන්නේ. භාවනා ප්‍රතිඵලය තමයි ඔය මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය. එතකොට කැමැති වෙලාවට ඒක නැත්නම් වෙන විදිහට කියනවා නම් මේ කියන ධානයට සමාධි නැති වෙලාවකට හිත අර කියන රූපීයාත්ම භාවයේ තියෙනවා. කැමැති වෙලාවට අතපය හොදාගෙන භාවනා පරියන්කට ගිහිල්ලා ධාන හිත ධානාංග පහේ හදාගෙන නීවරණ යටපත් කරපුවාම තමන්ගේ හිත ආයසරයක් අර රූප අරූප මනෝමය ආත්ම භාවයට යන්න පුළුවන්. ඒකෙදී මේ බොහොම හොඳ වාහනයක හොඳ හයි ලෙවල් පාරක යනකොට වගේ හැලහැප්පිලි නැතුව නිකම් පා වෙන ගතියකට යන්න පුළුවන්. මේ දෙක දකින්නකොට එයාට තේරෙනවා මෙතන කෙලෙස් දුරු වෙනවා. හොඳ පැත්තේ ධර්ම වැඩෙනවා. ප්‍රඥා වැඩිවීමක් සිදු වෙනවා. මෙලොව වශයෙන් Tamanට එළඹ වාසය කරන්න පුළුවන්. නමුත් මේක නොදැක්ක ධ්‍යානය කර සැප නොදැකපු කෙනාට මේක නිකන් හීනයක් වා. ඒගොල්ලෝ කියනවා කොයිද තියෙනවා අපිට පේන්නේ බය. එහෙම ආත්මයක් කොහෙද තියෙන අපිට පේන්නේ මේ කටබඩ තියෙන ආත්මේ විතරයි. ඒක නිසා අපි දන්නේ කාලා බිල සතුටු වෙන එක විතරයි. ඔහොම කෑමෙන් බීමෙන් පොඩක් අයින් වෙලා ජනයා කෙරෙන් වෙනව කුලයා කෙරෙන් වෙනව ගණයා කෙරෙන් වෙනව ශබ්ද වලින් රූප වලින් වෙන් වෙලා කොහොම ගත කිරීම හීනයක් මොකක්ද ඇති ප්‍රෝජනේ කියලා අර ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභය ඇති කෙනා මේ මනෝමය ආත්ම භාවයක් ගැන කතා කරනකොට ඒක গুপ্ত ධර්ම කියලා ගූඪ ධර්ම කියලා ප්‍රතික්ෂේප කරා. තන්නේ කර විද්‍යාව මේ මෑතක් වෙනකන් මේ සියල්ලම එකසේ ප්‍රතික්ෂේප කරා. මොනම දෙයක්වත් ඇත්ත නැහැ කියලා. නමුත් දැන් අවුරුදු 20 40කට විතර ඉස්සෙල්ලා විද්‍යාවම තේරුම් ගත්තා අපිට පේන අපිට දන්න කොටස ඉතාම ඩිංගිත්තයි ඊට වැඩිය නොපෙනෙන නොදන්නා නමුත් පිළිගත යුතු විශාල කොටසක් තියෙනවා. මේ නිසා විද්‍යාවට গুপ্ত ධර්ම පිළිගන්න සිද්ධ වුණා. පිළිගන්නකොට ඔය ප්‍රාග් බෞද්ධ ඉන්දියාවේ තිබිච්ච ඒ ධ්‍යාන ඒ අනිකුත් මනෝකය කියලා ඒගොල්ලෝ කියන සූක්ෂම කයෙන් කරන වැඩ ගැන දැන් හොයන්න පටන් ගත්තා. කොච්චර හොයනවද කියලා කියනවා. දැන් ඇමරිකාවේ තියෙන ප්‍රධානම යුද අභ්‍යාස මධ්‍යස්ථාන මෙව ගැන විශේෂණය කරනවා නොපෙනී පිරිසක් වශයෙන් ගමන් කරන්න පුළුවන්. තව හිතකට බලපාන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තොත් හතුරා විනාශ කරන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් ඊයත්ෝ මනසේ මේ මනෝමය කාය සූක්ෂම කාය කොහෙද තියෙන්නේ කියලා හැම ජඩ ක්‍රමයකින්ම හැම ඡණ්ඩ පරිසකමේකම හොය හොයා හොය හොයා දුවන්න පටන් ගත්තාම ඒ පෙන්ටගනය යුද පිළිබඳව අභ්‍යාස කරන අය පුදුමාකාර විදිහට ආශාවෙ පුත් කරලන්න පටන් අරගත්තා මේ මිනිස්සු කොහොමද මේකට ගියේ වෙන ජීවිත වෙන ආත්මයකට බලපාන්න පුළුවන් විදිහකට තමන්ගේ මේ ශරීරයේ තියෙද්දි සූක්ෂම කායකට ගිහිල්ලා ඒකෙන් කටයුතු කරනවා කියන මේ කතා ටික දැන් ලංකාවට හෙච්චාම ලංකාවේ අමනයෝ ඇමරිකන් කාර්යය බුදු පිළිගන්නවා බුදුහාමුදුරන්ටත් වඩා. මේ බුදුහාමුදුරෝ දේශනා කරන්න මේක අතහැරපන් කියන්නේ. මේක හරහා යන්න කියන්නේ. හරහා යන්න කියලා හරි කවන්නේ මේෙන් කියලා අත උස්සනකොට ඒකට වඳින්න පටන් ගන්නවා. බුදුමයි මේ මිනිස්සයා මේ තරමටම අවස්ථාවාදී වෙන හැටි. නමුත් මේ අවස්ථාවාදී වීම අද විතරක් වෙච්ච එකක් නෙවෙයි. එදත් තිබිච්ච නිසායි සර්වඥාන්සේ මේ ආත්ම භාව පටලව තුනකට කඩලා පෙන්නන්නේ. මේකට hina වෙලා බෑ. අපි හැම කෙනෙක්ම මේ ලනුව කරනවා. අපි රූප ප්‍රමාණේ නැති වෙච්චාම ලෝක ප්‍රමාණේ වෙනවා. ලෝක ප්‍රමාණ කියලා කියන්නේ රූක්ෂ ප්‍රතිපත්ති අරසා කිරීමෙන් ධ්‍යාන ලබන්න පුළුවන්. අරණ්‍යගත වෙලා පාංශ කුල සූර දරාගෙන හිටියොත් තනි වේල වළඳගෙන හිටියොත් ඉක්මන ධ්‍යාන ලබන්න පුළුවන් කියලා විශාල රූක්ෂ ප්‍රතිපත්ති වලට යනවා. අරකෙම අනිත් පැත්ත. ඕලාරික ආත්ම භාවයේ තියෙන සුඛභෝගීත්වය බහුබහණ්ඩිකත්වය එහෙම නැත්නම් පාරිභෝගිකත්වය ඒකෙන් නම් කරන්න බෑ ඒකෙන් කියොත් මේ මනෝමය ආත්ම භාවයකට යන්න බැරි නිසා ඒකේ සම්පූර්ණ අනිපැත්ත අල්ලගෙන දැඩි රූක්ෂ ප්‍රතිපත්ති වලට යන්න ගියා බුදුජානනාංශයේගේ රූප මේ ප්‍රමාණ සූත්‍රයේ රූප ප්‍රමාණ අතහැරලා ලෝක ප්‍රමාණ ගියාම පෙන්ලා දීලා තියෙනවා 10න් 9ක්ම කනවයි කියලා එළනවා ඒ ධර්මතම රූක්ෂ ප්‍රතිපatti කරනාට ගරු කරනවා ඒගොල්ලෝ ගා විශේෂ ඥාන ඇති කියලා හිතාගෙන. ඒ මොකද මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය කියන එක හොඳ තිප්පලක්. ওই ගමනේදී හම්බෙන හොඳ තානායම් පොලක් බොරුව බව හැබෑව සීරිපාදේ පද්මයක නිවෙන බවත් හැබෑව හැම කෙනෙක්ම උතන් ටිකක් හැබැයි ලැබුම් ගන්නවා. ඉතින් ඒක නිසා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ ගැන කතා කරනකොට බුදුජාන් වහන්සේ පොට්ටපාදකින් වචන ණයට අරගෙන ඒකම පෙන්ලා දෙනවා මේ මනෝමය පට්ටපා ආතවා පට්ලාභියකොත් මම පිළිගන්නවා ලෝකයා ළඟ තියෙනවායි කියලා. නමුත් මම ඒක හඳුනාගෙන ඒකේ ගති ලක්ෂණ දැනගන්නේ ඒක ආදරය කරන්නවක්වත් ඒක නিত্য සුඛ සෝභ පරමාර්ථ වශයෙන් පිළිගන්නවත් නෙවෙයි මේක විනිවිදලා මේක හරහා යණ්ඩයි. නමුත් ඒකට වෛර කරලා ඒක හරහා යන්නත් බෑ. ඒක කැමැතිලා හරහා යන්නත් බෑ. ඒක අත්දකින්න ඕනේ. ඒක නිසා මේ මනෝමය ආස්වභාව ප්‍රතිලාභයක් කොහොමද අපි භාවනාදී අත්දකින්නේ කිව්වොත් ඒකට සමත වශයෙන් සමත ධාන නැත්තම් සමත වශයෙන් නීවරණ ප්‍රහාණය කිරීමක් තියෙනවා. විපස්සනා වශයෙන්මුත් ඒකාන්තෙම නීවරණ ප්‍රහාණයක් තියෙනවා. අර වගේ ධානයකට සමන නොවැදුනාට ඒ නිසා ඒ රූපී වූ මනෝමය වූ සබ්බංග පච්ඡංගී වූ අහීනේන්ද්‍රිය වූ ඒ මනෝමය ස්ථානය නම් කරන්න පුළුවන් ඒකට සමහර ඇත්තෝ එහෙම කියනකට කැමති නැහැ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන. අපේ විඥානය ඉන්ද්‍රයන් හා බැඳිලායි ගත කරන්නේ. එක්ක රූපයක් බලනවා, එතන සද්දයක් අහනවා, එතන ගන්ධ රස පහස විඳිනවා, එනතන නින්දට වැටෙනවා. මේ මොකක් හරි එකක් නැතුව විඥාණයට කොහොමඩක්වත් ලැබුම් ගන්න බෑ. විඥානයේ ඉන්න තැන් තිප්පලවල් හයක් තියෙනවා. ඇය කන දිවනාසය කය මන කියලා. ඒවත් එක බැඳිලා විඥානයේ ඒ ඒ තන වශයේ පවත්වමින් <clears throat> මේ අපි පිළිගන්න මේ මමයාගේ පිටම ලෙල්ලේ තමයි ගත කරන්නේ විඥානය. ඒ නිසා විඥාණය මධ්‍යස්ථ භාවයෙන් පිරිසුදු භාවයෙන් හුඟා දුරස්තයි. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා ඒක ආගන්තුක උපක්ලේශ වලින් පිරීලා තියෙනවා. ඇහැ කන ජීව නාසය කය මන කියන දේවල් පිටින් ගෑවිච්ච පරිසරය හා සම්බන්ධ වෙච්ච මායිමනේ ඉමනේ ඒ නිසා ඒක ගොඩාක් ආගන්තුක පක්ලේශයිතයි ඒ නිසා මේ මිනිස්සයා විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපද වෙනට හරීම චපලයි හරීම වංචනිකයි හරීම ෂටයි Tamanටම තමම හානි කරගන්නවා හැබැයි කටපුච්චාන දඩෝ ඉතින් ඒ නිසා කෙනෙකුට සිද්ධ වෙනවා මේ සම්පප්පලාප වලින් දුර වෙලා බුරු කියලා හිස් වචන පරිසෝචනින් අයින් වෙලා මේ විඥානේ ඊට වැඩි යට මට්ටමකට බස ගන්න. ඒ යට මට්ටමකට බස ගන්නකොට මේ ඉන්ද්‍රියපද්ද විඥානේ ඉන්ද්‍රියන්ගේ සමුගැන්වීම සඳහායි ਸਰවචනහන්සේ කමටහන්නේ. මේ භාවනා කරවන්නේ භාවනා කරවලා පෙන්නනවා උතන යට තව තිප්පලක් තියෙනවා. තානායම් පොලක් තියෙනවා. අන්නේ තානායම් පොලේ විඥානේ වෙන විදියක නාටකමක් නටනවා. වෙන විදියක සමතුලිත භාවයක් ලබනවා. එතන ටිකක් වෙලා නතර වෙලා ඉන්න පුළුවන් තැනක්. ඉතින් එතෙන්ද යෑමත් ඇත්තටම බලනවා කාම්භෝගී ලෝකයේ විශාල ජයග්‍රහණයක්. ඒ සඳහා සරුවචන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය අත්විඳින්න ඕනේ නම් ඒක නා මතක තියාගන්න ඕන විඥානයේ හය පොලක රස්තියාදු ගන්නකොට කස්චිරං ගන්නකොට අන්‍ය විහිද වෙනකොට පාලනය කරන්න බෑ. ඒ නිසා දෙක වහලා රූප හා සම්බන්ධ වෙන ඉන්ද්‍රිය වමනාවෙන් නැත කරන්න. නිස්සද්ද තැනකට ගිහිල්ලා සද්ද වලට අහුම්කන් නොදී ඒ ආයතන සම්පූර්ණේ වරදාන කියනවා. ගඳ රස දෙක නැති චිත්තක්ෂණයක්. ගඳ සුවඳ නැති වාතාශ්‍රයකට යන රස බලන්නත් එපා. පහස තියනවා එන ලේෂිම තැන ඒකෙදි හිතාමතා කරන සීළු වැඩ නැතර කරන්න කියලා. නැතර කරලා හිතට කියනවා බලන්න ඉන්නේ කියලා. එතකොට මේ විචල්්‍ය සාධක හතරක්ම 100%ක්ම නතර කරනවා. කය පහස දිහා බලාගෙන ඉන්නවා. ඒත් මනස හිතවිලි එනවා. ඒ නිසා හිතවිලි නැතුව මනස කයටම යොදවාගෙන ඉන්න මේ රූපී භාවනා ක්‍රමය රූප කර්මස්ථානයේ කායන පස්සනාව තමයි මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය තේරුම් අරගෙන ඒකේ නපුර ඒකේ ඝර්ෂණය ඒ දැවිලි තැවිලි අඩු කර ගන්න ගන්න ප්‍රයත්න. නමුත් භාවනා කරනාට ඒක පේන්නේ කැලේ නිදැල්ලේ හැසිරෙමින් හිටපු කුරුල්ලෙක් ගෙනල්ලා කූඩුවකට දැම්මා වගේ. නිදැල්ලේ කකා හිටපු මීහරකෙක් ගෙනල්ලා කුළු මීහරෙක් ගෙනල්ලා <clears throat> ගම්මැද්දාවේ බැඳා වගේ. අර හැම තැනම රස්තියාදුවක හිටපු හිතට මේ විචල්්‍ය සාධක අඩු වෙනකොට ඒකට රෝන්ද යන තියෙන අඩු වෙනකොට නන්නත්තර වෙන්න තියෙන අඩු වෙනකොට ඒක නිදහස සීමා වෙනකොට හිත කද්දාකවත් නැති විදියට ඡණ්ඩපරස වෙනවා. ඒ පුද්ගලයාට ඕන වුණත් ඕලාරික ආත්ම භාවයේ තේරුම් අරගෙන ඒක විනිවිදින්න සද්ධර්ම වුණත් බුදුහාමුදුරු දේශනා කරත් Tamand ඕන වුණත් අන්න එතනදී පේනවා හිත කොච්චර චපල වැඩ කරනවද වංචනික වැඩ කරනවද දහංගට දානවද ගොඩ පෙරක දෝරුකම් දෙනවද මේ විදියට ඉන්ද්‍රිය ප්‍රතිපදකම ඒකේ තියෙන ලාමකකම පෙන්ලා දෙන එකට විරුද්ධයි එයා හරිය කැමති රූප බලමින් සද්ධාමේ ගන්ධ රස පහස ලැබෙමින් නිදැල්ලේ නන්නතර වෙනවා. නමුත් ඒක ශික්ෂණය කරලා ශික්ෂණයට පොඩක් එහා ගිය වැඩක් තමයි සමාධි භාවනාවේදී එක රූප අරමුණක පමණක් හිත පවත්තලා හැම තැනම යන මේ හිතේ තියෙන නන්නතර වෙන ගතිය හිතටම පෙන්ලා දෙන එක. ඒක ඉතාමත් නමයි. මොකද හිත කැමති නෑ Taman නොදැමුණු කෙනෙක් බව පෙන්වන්න. පෙන්වන දැන ගන්නවට. Taman චපලයේ කෙනෙක් බව දැන ගන්නවට. පෙන්වන්න. වංචනික බව, ෂට බව පෙන්වන්න. නමුත් සර්වචනාංශේ ඒක කරන්නේ පිස්සු බල රෝගේ හැදිච්ච මිනිහෙක් නැත්තම් පිස්සෙක් නානකාමරයට දාලා හතර පැත්තෙම ෂවර හතරක් හයි කරපුවාම කොහෙ පැන්නත් තෙමෙනවා. ඉතින් පිස්සා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා නොතෙමි ඉන්න. මොකද ජල බීජිකාවදී ජල බීජික රෝගෙන් පෙළෙන්නේ. වතුර ඇරියට පස්සේ පණින්න බෑ. මොකද මේ ඒ නාන කාමර දොර වහලා තියෙනවා. ආන්නේ වගේ තමයි අපේ හිත. නන්නත්තර වේවිච්ච තිවිච්ච හිතට රූප පේන්නේ නැතිකොට, සද්ධාහන් නැතිකොට, ගන්ධ රස නැති වෙනකොට පහසේ විතරක්, කායනුපසනාව විතරක්, රූප කර්මස්ථානේ විතරක් නතර වෙනකොට පුදුමාකාර සීලයකටපත් වෙනවා. ඒකෙදි පේනවා මේ සත්‍යයට අපි කොච්චර අකමැතිද විවේකයට අපි කොච්චර අකමැතිද කියලා. නව අලුත් දේවල් වලට අපි කොච්චර බයද කියලා අපි කොච්චර වීරය වුණත්, දක්ෂය වුණත් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානේ අපිට පේන්නේ සිපිරියක් වගේ. හිරගෙදරක් වගේ. අයිතිවාසිකම් පැහැරගත්ත දෙයක් වගේ. නමුත් මේක ස්වේච්ඡාවෙන් යන කෙනාට මේක යන්න ඕනේ මේක දැනගන්න ඕනේ මේක විනිවිදින්න ඕනේ කියලා එයා ලෝක දෙකක්ම දාතරනම් වෙනවා. කාටවත් කාගත උනායි කොහොමඩක්වත් මෙතෙන් යන්න බෑ. Tamange කැමැත්තේ යන්න ඕනේ යණ්ඩයි මේ බනහන්නේ යණ්ඩයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ යණ්ඩයි අපි ගිහි ගිය අතහරින්නේ එහෙම යණ්ඩයි අපි කාම්භෝගින් ඇසෙන්නේ ඒ ධර්මයට කැපකිරීම කරත් මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ දිහාට යෑම විතර පේන්නේ පිස්සු බලු රෝගයක් හයිච්ච කාට නාන්න දෙනවා ඒ තරම්ම අපේ හිත සත්‍යයට අකරයි. නමුත් ශිල්පෙන් ලක්ෂ වාරයක් කිරීමෙන් නැවත නැවත හිත බොරුවෙන් ගලව ගැනීමෙන් අප්‍රමාද වීමෙන් සුළු කොටසක් ජීවිතේ සුළු කොටසක් ජනගහණයේ සුළු කොටසක් මේ කියන මනෝමය ආත්ම භාව පටලාබෙට යනවා. එතකොට පේනවා තමන්ගේ පැවැත්ම නැත්නම් මමයා හිතින් මවාගත්ත රූපයක් අල්ලගෙන ජීවත් වෙන. ඒකට කියනවා රූප සංඥා කියලා. ඒක මනෝමයයි, මනෝබුබ්බංගමයි, මනෝසෙට්ඨයි මනෝමයයි. මනසින්ම හදාගත්ත රූපයක් මනස පූර්වංගමයි, මනෝමයයි හරියට හීනක ජීවත් වෙනවා වගේ. අවදි වෙච්ච ගමන් දන්නවා හිතේ හීනක දැක්කේ හීනයක් කියලා. නමුත් හීනේ ඉන්න තාක්කල් හීනේ හීනයක් නෙවෙයි. හීනය අර ලෝකයක්ම තමයි. ආන්නේ වගේ මේ ධ්‍යාන සුඛය නිර්ාමිෂ සුඛය ලැබපු කෙනාට ඒ සුඛය නොමිලයේ නිසිසේ ඍෂිසේ ලබන්න පුළුවන් සුඛයක්. කාටවත් ඊර්ෂ්‍යා කරන්න බැරි සුඛයක්. කාටවත් සූරකෑමකින් තොරව ලබා ගන්න පුළුවන් සුඛයක්. හරිම සමාජවාදී සුඛයක්. ආන්‍ය සුඛේ ලබනකොට තේරෙනවා මේ කාල බීලා ශප විඳලා ආත්ම ඕලාරික ආත්ම භාවයේ සම්බන සුඛය හරියට කබරේක් කුණු වෙච්ච බලුකුණක් කාලා ලබන සැපක් වගේ. බල්ලෙක් මිනිස්සෙගේ අසුචි ටිකක් කාලා ලබන සැපයක් වගේ. ඊට සාපේක්ෂව මනුස්සකමේදී ලබන සැප වගේ මේ මනෝමය ආත්ම භාවයට ගියාට පස්සේ තමයි ලෝකේ ඉතාම සුළුතරයක සමාජිකත්වයේ ලැබෙනවා. ඒක සම කරන්න පුළුවන් දිව්‍යන් ප්‍රඥාට විතරයි. ඒවා දේව ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල සමාන්තරව මනුෂ්‍ය ලෝකයේ තියෙන මානසික තත්වයක්. විඥානයේ ඇතුළත තිප්පලක් පිට ගැලපෙච්ච <clears throat> ආගන්තුක කෙලෙස් සමග පමණක් හැප්පියක් පිටිබුන හිත ආගන්තුක කෙලෙස් ගණන් නොගැනීම හරහා ග්ලෝවේ ඇතුළට ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා ඇතුළට හඬුවකුත් නැහැ පරද්දන්න කෙනෙකුත් නැහැ සූර කණ්ඩ දෙයක්කුත් නැහැ ප්‍රීම සැපයක් තියෙනවා නමුත් කොච්චර හිතේකට අකමැතිද තර්ක හිත කෙලෙස් හිත මේක කොච්චර අකමැතිද ඒ නිසා ඒ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය නිවන නොඋනට ඉතෙන්න යන්නේ නැතුව ඒකට වාංගු නොවි ඒක දැනගන්න නැතුව මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කොච්චර අපිට කරදර කරනවාද කියන නඩත්තු කරන්නේ මේක නාවන්න ඕනේ කවන්න ඕනේ පොවන්න ඕනේ හැම දෙයක්ම කරන්න ඕනේ. නමුත් ඊට යටින් තියෙන මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය ඒක ඒක විසින්ම පිරිච්ච අංග සම්පූර්ණ දෙයක්. ඒ තියේදී අපි මේකට දඟලන දඟලිලා දිහා බලනකොට පේනවා මේ හිත පිරිසිදුර කොච්චර අකමැතිද කියලා. මේ හිත කොච්චරක් මේ නිර්ාමිෂ සුඛයට බයද? අලුත් දෙයකට බයද? ඊට වැඩිය හොඳයි දන්න නොදන්න දීකට වැඩිය දන්න කණවැන්දුම හොඳයි කියලා අර පරණ ඕලාරිකාත්ම භාවයෙන් ලැබුම් ගන්නවා. නමුත් යම් කිසි කෙනෙක් මනෝමය ආත්ම භාවයේ පටලාපයට ගිහිල්ලා එයා උදම්මන්න ගත්තොත් ඔය ඔක්කොමලා ඉන්නේ ඕලාරික මේ ආමිෂ සුඛේ මම නම් ඉන්නේ නිර්ආමිෂ සුඛේ කියලා බුදුජානසී ඒකට පොඩ්ඩක් හාස්‍ය පානවා. hina පානවා. මොකද මේක ලැබුම් පොලක් නෙවෙයි. මේ ලාතින් තරක් නෙවෙයි මේක හොත් නිකන් තිප්පලක් විතරයි. නමුත් මේ තිප්පල දන්නේ නැතුව අර ඕලාරික ආත්ම භාවය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසා සරුවත් chance සඳහන් කරනවා සමහර වෙලාවට ඉස්ලාම් මතාවට එවැනි දෙයක් මේ ජීවිතේදී මට දැක් ගන්න පුළුවන් ලැබ ගන්න පුළුවන් කියලා. නිදර්ශනයක් වශයෙන් කිව්වොත් තමයි භාවනා කර කර ඉන්න අරමුණ හොඳටම ගෙවන් වෙලා කිසිම හැප්පෙන්න මොකක්වත් නැතුව සම්පූර්ණ අවකාශයට වගේ ගිය වෙලාවක ඒකේ බය හිතෙනවා. නමුත් ඉන්න පුළුවන් සමතුලිතතාවයක් තියෙනවා කියලා දැනගත්තොත් ඒක නාට තේනවා දිවි ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි මේක ඇතුළෙම තියෙනවා. ඒකට යන්න ක්‍රමයක් වෙනයි. අරක තියෙනකොට මේක නැහැ මේක තියෙනකොට අරක නැහැ. මේ අතරමැදදී මේ தത്വෙට පත්වෙච්ච කෙනා ගැන ਸਰුවඥාන්සේ ਸਰුවඥ මතේ හෙලි කරනවා. ඒ වෙලාවට ඒ කෙනාට කෙලෙස් ධර්ම, නීවර ධර්ම දුරු වෙච්ච බව වැටහෙන්නත් ඉඩ සීලා. ඒ වගේම ධානාංග වශයෙන් විතක්ක ਵਿਚාර පීචසකවල සමහරකෝ යහගුණයක් තේරෙන්නත් ඉඩ තියෙනවා. මගේම ඥාණයෙන් මම ගොඩාවා කියලා තේරෙන්නත් ඉඩ තියෙනවා. මනස විපුල තත්ත්වයටපත් වෙන මහග්ගත තත්ත්වයටපත් වෙච්ච බව තේරෙන්න තියෙනවා. ඉතින් මේ ලෝකෙදී මේක ලබන්න පුළුවන් බව සුඛී ඥාණයෙන් වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක දුකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ලබන මනෝමය ආත්ම භාවය පවා දුකක් දුක්ඛසේ දරා සිටීමක් වෙන බවට ඉඩ තියෙනවා කියන්නේ. එහෙම වුණාට නකෝ පනේතම් පුට්ටබ්බ ඒවන් දක්ටබ්බන්. එහෙම හිතන්න එපා. කැහි ගෑණි දිල හොටු ගෑණි ගත්තා වගේ තමයි. ඒ වුණාට තමන් කල්පනා කරන්න සංකිලේශික ධම්මා පහියන්ති. ගෝදානියා ධම්මා අභිවඩ්ඩි සම්ති. මයිලක නීවරණ ටික දුරවන් වුණා. මට ඒ වෙනුවට ධානාංග ලඟ වුණා. මේක මගේම ඥාණයෙන් මම මෙතන ලඟුනේ. මගේ හිත දැන් පළල් හැප්පෙන්න දෙයක් නැහැ, ඝර්ෂණයක් නැහැ. මම මේ මේ ලෝකෙම අත්දකින්නේ හීනෙක නෙවෙයි, මැරිලා නෙවෙයි, ඊගා මෛත්‍රී බුද්ධ ශාසනය නෙවෙයි. මගේම ඥාණයෙන් මම එළඹ මේකට වාසය කරනවා. මේකට මම ප්‍රමෝදය කියලා හිතා ගන්න ඕනේ. මේක ප්‍රීතියක් කියලා හිතා ගන්න ඕනේ. පස්සද්ධියක් කියලා හිතා ගන්න ඕනේ. ප්‍රීතිය සති සම්පජඤ්ඤය කියලා හිතා ගන්න ඕනේ. සුඛයක් කියලා හිතා ගන්න ඕනේ. මේ විදිහ වෙන විදිහකට කියනවා නම් ධ්‍යාන සම්පatti ලැබුවත් ඒ ධ්‍යාන සම්පත්තියක් එපා වීමක් වෙනවා. දුකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට ඒ විස දුකක් වෙන්න දෙන්නේ නැතුව මේක විශාල කාම ලෝකයකින් වෙන්වීමට මට ඉනිමගක් වුණා, මාරුවක් වුණා, අඩයක් වුණා, වාංගුවක් වුණා කියලා ඒ දුක තමයි. නමුත් ඒ දුක සැපක් කරලා හිතන්න කියනවා කෘත්‍ය සලකලා. ඕලාරික ආත්ම භාව ප්‍රතික්ෂේප කරන්න නම් මනෝමය ආත්ම භාව පිළිගන්න ඕනේ. මනෝමය ආත්ම භාව පිළිගන්නේ නැතුව ඕලාරික ආත්ම භාවේ අයින් කරන්න බෑ ඕලාරික ආත්ම භාවේ ඡන්දයි පරුසයි. තලහ උභාවන ජීවත් වෙනවා. අපි ඒ වෙනුවට ඊට වෙදී සියුම් දුකකට සියුම් කරදරයකට සියුම් ඉෂේකක්කමකට සියුම් බරකට ඉඩ දීලා අර විශාල බල අයින් කරන්න දන්නේ නැති වුණොත් අනේ මේ කැහි ගෑණි දිලා හොටු ගෑණියක් නැගත්තේ මේකත් දුකයි නේද කිව්වොත් ගමනක් නැහැ. ඒක නිසා මෙතනදී තාම ලස්සනයි මේ ਸਰවඥාන්සේක ඉදිරිපත් කිරීම. මෙවැනි ධ්‍යාන මට්ටමකටපත් උනත් ඒක දුකක්සේ පේන්න ඉඩ තියෙනවා කියනවා. ඒක සාමාන්‍යයෙන් ධ්‍යාන ලැබු නොලැබු කෙනෙකුට නම් හිතෙන්නේ මට බජයිරෝ එකක් ගන්න ඕනේ කියලා හිතාන්නේ මිනිහට තාම මොරිස් මයින්ඩරයක්වත් නැති එකට ගත්තට පස්සේ නම් සියල්ල හම්බ වෙනවයි කියලා. ඔව් ගත්ත එක ඊගාවුරුද්දේ මොඩල් එකට මාරු කරන්නේ මොකද්ද මේ මොඩල් එක හොඳ නැති නිසායි. නැත්නම් ඊගා මොඩල් එකට යන්න ඕනේ. අනේ ඕක බුරු පරම්පරාවට යන්න එපායි. ඔව් ගත්ත එක ඒකට කැමති නැහැ. ඊගා මොඩල් එකනොනේ මේක මාරු කරනවා. මොරිස් මයිට් එක තියෙන එකයි ඉතින් ගන්න එකක් නැති නිසා ඒකම පදිනවා. ඒ වගේ තමයි මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය අයින් කරන්න ඕන වෙලා අපි ගත්තයි කියලා හිතමු අනෝමය ආත්ම භාවයේ ප්‍රතිලාභය. මේකට ඇයි දුකක් වෙන්නේ? කොහොමද මේක දුකක් වෙන්නේ කියලා ගියේ නැති කෙනාට තේරෙන්නේ ඒක නිසා යම් දවසක මේ ආත්මෙදීම තමන්ගේම ඥාණයෙන් අස්පනා පිට ධානය ලැබලා ධානයේ පටන් ගන්නකොට පුදුමාකාර සීලාරයක් තියෙනවා. පුදුමාකාර සතුටක්. නිකන් පාවෙන ගතියක් තමයි තියෙන්නේ. නමුත් විනාඩි 45 පැනපු ගමන් මේ ධානයෙම පහු පහු වෙනකොට ටික ටික කොහො කොහො වෙන්න පටන් ගන්නවා ආයෙ කෙලෙස් එන්න පටන් ගන්නවා නීවරණ එන්න පටන් ගන්නවා ධානයකද මම ඉන්නේ නැද්ද කියන මට්ටමට යනකම් කෙලෙස් සමග මේක කලවම් වෙන්න පටන් ගත්තාම ඒ කිනාට තේරෙන පටන් ගන්නවා පටන් ගන්නකොට තිබුණ ආස්වාදය දැන් නැහැ දැන් ඒකේ ආදීනව පේන්න පටන් ගන්නවා ධානය කියලා හිතයි කියලා නැවතත් කෙලෙස් නැවතත් ඒක පුස්කාර නැවතත් ඒක පරිවිලා නැවතත් ඒක පිලුණු වෙලා කියලා ඒ ධානයේ ආදීනව දැක්ක නිසයි දකින්න නිසයි ප්‍රථම ධානය අතල්ලා දෙවෙනි ධානයට යන්නේ. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් දෙවෙනි ධානයේ ಗುಣ නෙවෙයි මේ කතා කරන්නේ. දෙවෙනි ධානයට යන්න ප්‍රථම ධානයේ ආදීනව දකින්න. ප්‍රථම ධානය කියන්නේ නීවරණ ලෝකෙට ලොකු ජයග්‍රහණයක්. නමුත් ධාන ලෝකේ පන්තිම පොන්ටි දෝරි පන්ති. ඒ ධානයේ කියලා දෙවෙනි ධානයට යන්නේ මොකටද? අදිස්ථානෙ නෙවෙයි, ඊතුපැතු දේවලින් නෙවෙයි, පළවෙනි ධ්‍යානයේදී ආදීනව දැකලා. අද ධ්‍යාන ගැන කතා කරන මිනිස්සයෝ මේ කිසි දෙයක් නැතුව ඉඳගෙන විනාඩි 5කින් පළවෙනි ධ්‍යානට අදිස්ථාන කරනවා, දෙවෙනි විනාඩි 5 දෙවෙනි ධ්‍යානට අදිස්ථාන කරලා කියනවා මම මේ වළං හොදන්න ගෙදර ආවේ ධ්‍යාන හතර අරගෙන. ගෙදරින් ගිය ගමන් එන්නේ ධ්‍යාන හතර අරගෙන. ඉතින් ඇවිල්ලා අන් ඇවිල්ලා ඉතින් කතා කරන්න පටන් ගන්නවා ධ්‍යාන කතා. ඒගොල්ලන්ට පේන්නේ නැහැ ඒක හිතන්නේ සර්ව සුබ සියල්ල රත්තරන් සියල්ල ප්ලැටිනම් જાතියක් කියලා ධ්‍යාන. සර්වඥාංශ මෙටි සදා කරනවා. ඇත්ත තමයි ධ්‍යාන වලට යනකොට කෙලෙස් ධර්ම දුරු වෙනවා තමයි. හොඳ පැත්තේ සුදු ධර්ම බෝධානියදම වැඩෙනවා තමයි. තමන්ගේ ප්‍රඥාවෙන් තමයි ගන්නෙ. විපුලකමකටත්පත් වෙනවා. මේ ජීවිතේම තමන්ගේ ඥාණයෙන් උපද එළඹ වාසය කරන නම් දුක්ඛෝච විහාරෝති. ටික වේලාවක් යනකොට කියා ගන්න විදියක් නැහැ. මේ බදාගත්ත දේ කැහි ගෑණි විනුවට දැන් හොටු ගෑණි හොටු ගෑණි හොටු උරන්න පටන් ගන්නවා. කැහි ගෑණි කහින්න පටන් ගන්නවා. දැන් අල්ලපු දැන් අල්ලලා තියෙන ගෑණි දුකක් තමයි. කියන්නේ මුවින් නොබෙන කරබන ඉන්නවා. මේ නිසයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සර මේ ධ්‍යාන තමයි නිෂ්ඨාව කියලා බාර අරගෙන ලබාගත් කට්ටිය නොලබපු කට්ටියකින් බඳු උපවිදුන් ලබාගෙන පූජා සත්කාර ලබාගෙන ශාස්ත්‍රීය රුණි. සර්වඥාන්සේ ඔක්කොමත් ඒක දෙවෙනි ධ්‍යාන නෙවෙයි. දිගටම ගිහිල්ලත් බැලුවා තාමත් කාම ලෝකෙන් වෙන් වෙන්න මේක පඩියක් වුණාට ආධාරකයක් වුණාට කිසිසේත්ම මේක සුද්ධ ධර්මයක් නෙවෙයි මේකෙත් කෙලස් තියෙනවා. මේකෙත් දුක තියෙනවා. නමුත් ප්‍රයෝජනේ සලකලා පළවෙනි ධ්‍යානල දෙවෙනි ධ්‍යානට යනකොට ඒක සපක් කරගන්න. ඒක ප්‍රීතියක් කරගන්න. අසත්‍යයක් කරගන්න. සති සම්පජඤ්ඤය කරගන්න. එන්ට සුඛයක් කරගන්න කියලා පුංචි දුකක් ප්‍රයෝජනෙ සරකලා සපක් කරගන්න හැටි තමයි මේ උගන්වන්නේ. ඊට පස්සේ ඊට වැඩිය ලොකු දුකක් ප්‍රයෝජනෙ සරකලා සපක් කරගන්නවා. එහෙම මේ පුංචි පුංචි දුක අහක දාන කුණු රුඩු එකතු කරලා කොම්පෝස්ට් ටිකක් හදා ගන්නවා වගේ ලොකු කුණු ගොඩක් කරන ලොකු කොම්පෝස්ට් පොරක් හදා ගන්නවා වගේ මේ විසි කරලා කරදරයක් වෙන්න තියෙන දේවල් චක්‍රීකරණය කරලා සර්ව සමාදාන සමබර හොඳ පොහොරක් හදාගත්තා වගේ ටික ටික ටික ටික ලැබෙන දුක් වලට ඒක සුඛයක්සේ සලකන නැත්නම් දුක බාරගෙන ඒක හොඳ දෙයක් මේ මෙහෙම නොවුනනම් මම මේ දුක නැති කරන්න කාම සැපේ ඉල්ලන්නේ දැන් නෑ මේ ධානයෙන් ලැබෙන දුක පවා සුඛයක්සේ සලකලා කටයුතු කරන පටන් අරගත්තොත් එයාගේ සංඥාවේ මොකද්ද වෙනසක් වෙනවා මෙතෙක් දුක කියපු දේ ප්‍රයෝජනේ සලකලා සැපයකට හරවන්න පටන් අර ගන්නවා. මේක භාවනා කරපු කෙනෙකුට ඇර දර්ශනාංශේ විසහාර දෙයක් උනත් තේරුම් ගන්න බෑ. මේකේ තියෙන සාපේක්ෂ වටිනාකම. උඩා ගොරෝසුකමට වැඩි හොඳයි ටිකක් ගොරෝසුකම. ටිකක් ගොරෝසුකමට හොඳයි හුඟක් සියුම්කම. අනේ මේ එකින් එක එකින් ප්‍රතිස්ථාපනය කරනකොට මේ ලොකු දුක්ඛඳ ගෙවම් කරන්නට අල්ලන්නේ දුක්ඛඳක් තමයි. ඒක එච්චර දුක නෑ. ඒ නිසා මේ අල්ලන දුක සැපක් කරලා හිතා ගන්න කියනවා. ඒක ප්‍රීතියද්ද ප්‍රාමෝත්‍යද්ද සුඛයද්ද පස්සද්ධයද්ද සමාධියද්ද සති සම්පජඤ්ඤයද්ද කියලා තේරුම් ගන්න නම් ඒ යෝගාචරයේ පුංචි මට්ටමක අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදී වශයෙන් සංඥා වශයෙන් දුක්ඛේ සුඛ සංඥාව වෙනද දුක වශයෙන් බාර ගන්නදී සුඛ සංඥාව ඇති කරගත්තට පස්සේ පුංචි වෙනසක් ඒක නෙල්ලි ගෙඩියක් අතේ දාගන්න මිනිහා දන්නවා ඒක පැංගිරි බං. නමුත් එයා දන්නවා ටික වේලාවක් කාගෙන යනකොට මේක රස වෙන්නේ නිසා මුලින් එන පැංගිරි ටික ඉවසාගෙන නෙල්ලි කන්නේ. බුලත් ටිකක් කන මිනිහා බුලත් කොලේ පැංගිරි බව දන්නවා. නමුත් පහු වෙනකොට මේක කිරි රස වෙන නිසා ඒ පැංගිරි බව මිහිරියාවක් කරගෙන විදින්නේ මේක තමයි සිංහලේ කියන්නේ පැමිණි දුක් පැනිරාය කියලා. ඒ පුංචි දුක් ටිකක් මේ විදිහට පැනිරා කරගත්තට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා නම් භාවනා වැඩෙන්න වැඩෙන්න මේට උදේ ටිකක් ලොකු දුකක් ආවත් ඔකට දුක කියන වචනේ අයින් කරලා දාලා ඒකට ප්‍රමෝදයක් කියලා දාගන්නකො ප්‍රීතියක් කියලා දාගන්නකො පස්සද්ධියක් කියලා දාගන්නකො සති සම්පජඤ්ඤය කියලා දාගන්නකො දැන් සුඛ විහරණය කියලා දාගන්න පටන් ගත්තට පස්සේ ඒ එකම දේ තමයි සංඥා වෙනස් කරලා ප්‍රතිපදාවකට සාපේක්ෂ කරලා ඒ ලැබෙන මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ කියන తాවකාලික වේදිකාට කොට වෙලා ගොඩ වෙන්නේ සැප නිසා නෙවෙයි දුක අඩු නිසා. අරගෙන ඒක සැපක් වශයෙන් නම් කරගෙන ඉදිරියට ගියේ නැත්තම් ඒ කෙනාට අරූපී ආත්ම භාව ප්‍රතිලාභේ දැක ගන්න වාසනාවක් ලැබෙන්නේ මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයට එහා ගිය තව අරූපී ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙනවා. ඒක දැක ගන්න වාසනාව ලැබෙන්නේ මේ පුංචි දුක ඉවසගෙන යන කෙනාට විතරයි. වෙන විදිහට කියන්න පුළුවන් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය කියන එක දන්නේ නැත්නම් කියන්නේ ධානය සුඛයක් දන්නේ නැත්නම් ඒ මිනිස්යාට කවදාකවත් මේ ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභේ ඉපදිලා මෙතෙක් කල් අපි මැරිලා ගිය සංසාරේ කවදාකවත් දැක ගන්න බෑ. දකින්නේ පොතෙන් විතරයි. අසුතු විරු ඥාණයෙන් පමණයි. නමුත් මේ ජීවිතයේදී මේ මනෝමය ආත්ම භාවයකට යන්න පුළුවන් කියලා දන්නවනම් ඕලාරික ආත්ම භාවයේ පාවා නොදී මනෝමය ආත්ම භාවයට යන්න බෑ. తాවකාලිකව අරක පාවා දෙන්නේ නැතුව. ඒක පාවා දුන්නා කියලා ලැබෙන්නේ දුකක්ම තමයි. හැබැයි දුක අඩුයි. ඒක බුදුහාමුදුරුවෝ කෙනෙක් සපක් විදිහට ගන්න කියලා. ප්‍රීතිය ප්‍රමෝදයක් විදිහට ගන්න කියලා. පස්සද්ධියක් විදිහට ගන්න කියලා. සති සම්පජඤ්ඤ විදිහට ගන්න කියලා. ඒ නිසා මේ පැමිණි දුක් පැමිණිසයි කියන්නේ අන කෙනා තාමත් දුකේ තමයි ඉන්නේ ප්‍රමාණය අඩුයි. ඒක උදාහරණයක් වශයෙන් කියන්නේ ගොරෝසු හැව ඇරලා උරගයා වැඩි වීම පිණිස යට තියෙන හැවට ඉඩ දෙනවා. යට තියෙන හැවත් ටික කාලෙකින් හැලෙනවා. හැබැයි අලුතෙන් එන හැව බොහොම සාදරයෙන් පිළිගන්නවා. පරණ හැවේ කෑල්ලක් හරි යගේ තිබුණොත් ඌ පියලා දානවා. කැමැති නැහැ තියනවාට. මෙන්න මේ විදිහට හැවෑලිල්ලක්, ලුණු කිඩික පොතු ඇරිල්ලක්, කෙහෙල් ගහක් වතුර ගැහිලක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභේ ලබාගත් මිනිසයා නැත්නම් මනුස්ස වාසනාව ලැබපියකා මේ ලැබපු එකා ලැබපු පුරුෂයා ලැබපු ස්ත්‍රියාව මනෝමය ආත්ම භාවය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. ඒකට එළඹ පෙළඹ වාසය කරන්න නම් ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභ පොඩ්ඩක් පැත්තකට තියන්න ඕනේ. කාම ලෝකේ අයින් වෙන්න ඕනේ. එතකොට මනෝමය ආත්ම භාවය ලැබෙනකොට ප්‍රතිලාභ ලැබෙන ලොකු සතුටක් වගේ ලැබෙනවා. නමුත් ටික වේලාවක් යනකොට ඒක දුකක් බවට පත් ඒ නමුත් ඒක දුකක් කියලා නිග්‍රහ කරන්න එපා. කාම ලෝකයක් අයින් කරන්න හේතු වෙච්ච වාංගුවට ගත්ත දේ කියලා ඒ මනෝමය ආත්ම භාවයේ එnde ende ende ende සියුම් කරන්න පුළුවන්. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවනම් සියලු ලෝකයේ තියෙන වේශ කරදර අයින් කළා අපි ආනාපාන ඉස්සරහින් ගියා ගන්නවා. ආනාපාන කියන්නේ සපක් නෙවෙයි. ආනාපානේ දුකක් සුවාසයක් ඇදිලා ඇදුමක්. නමුත් මේක සියුම් වෙනවනම් එnde ende ende ආනාපානය සියුම් වෙනවනම් දැන් දන්නවා දුකක් තමයි යල් වෙනකොට ඒ දුක හරහා යන එකක්. ගෙවන් වෙන එකක්. ගෙවන් වෙන්න වෙන්න වෙන්න සැපක් එනවා. නමුත් තාම අපි ඉන්නේ ආනාපානේ පරාසය ඇතුළත. ඒ තාක්කල් අපි ඉන්නේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ එක රූපී. ගොරෝසු වායු පොට්ටබ්බ ධාතු ගෙවෙමින් පවතින. නමුත් ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ප්‍රමෝදේ වැඩි කරගන්න ඕනේ. සුඛේ වැඩි කරගන්න ඕනේ. ප්‍රීතිපස්සද්ධිය වැඩි කරගන්න ඕනේ. සති සම්පජඤ්ඤය වැඩෙන බව තේරුම් ගත්තේ නැත්නම් ඊට තියෙන අතේ තියෙන දෙයක් වැලි ටිකක් අතේ තියාගෙන අතපල්ලේ වැලි හැලී යන්න වගේ දුකක් කනගාටුවක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් එimhe නොවීම සඳහා සර්වචාන්සික ප්‍රමෝදය කියලා කියන්නේ කියලා කියනවා. ප්‍රීතිපස්සද්ධිය සති සම්පජඤ්ඤය සුඛය කියලා කියන පටන් ගත්තොත් ඒ මනුස්සයා කාටවත් දුක කියා පාන්නේ නැහැ. එයා කියන්නේ මට භාවනා කරන්න හම්බුණත් ලොකු දෙයක්. මට අඩු ගානේ ගිහි ගිහින් පැත්තකටලා ඉන්න හම්බුණත් ලොකු දෙයක්. අත පිට අත තියන භාවනා කරන ඉඳගෙන ඉඳලා ලොකු දෙයක් කියලා එයා ඒ ප්‍රීතිපැත්ත විතරක් කතා කරනවා ගොරෝසු ඕලාරික පැංගිරි පැත්ත කතා නොකර සිටීම තමයි සම්පප්පලාපෙන් ගැලවෙනවා කියන්නේ. ඒතියදී තනිය ඉඳගෙන ඉන්න කොන්දර ඉඳනවා කැස් වෙනවා හරි කම්මැලි කියනවනම් තාම සම්පප්පලාප තමයි. තාමත් මේ අර පුංචි දුකවත් ඉවසන් නැතුව දඟලන්නේ අර ගෙවම් කරපු දුක් ගැන හැඟීමකුත් නැහැ. මේ ශරීරයේ මේ වගේ විනය විනය කරකෙටුවේ නැත්නම් ඒ කාන්තෙන් දුවන්නේ අර කාම ගොරෝසු ආත්ම පහර බව දන්නෙත් නැතුව මේ පුංචි දුක ගැන එහෙම නැත්නම් මේ සතුටින් බාගත යුතු පැමිණි දුක ගැන සැපක් කියන්නේ නැතුව දුක ගැන කියලා කතා කරන කෙනා තාම හීන දීනයි බැග දුප්පත් යාප්පු වෙන ගතියක් තියෙනවා. ත්‍රිදර්ශනීයකට පණපවන්නේ ඔබ ගන්නේ දැනගෙන ඕක ඔක ඕලාරික නෑ ඔක මනෝමය ආත්ම ප්‍රතිලාභය දුකක් තමයි නමුත් විශාල දුකක් ගවන් කිරීමකට ගත්තයක් නිසා ප්‍රීතිය කියන්නේ පස්සද්ධිය කියන්නේ සුඛය සති සම්පජාඤ්ඤය කියලා කියන ගත්තාම අඬාවෝ ගාන ලෝකේ සම්පූර්ණයම තමගින් අයින් වෙනවා චරිචුරු ගාන කාටවත් විමර්ශ ගාට එන්න බෑ මොකද මේ මිනිස්සු චරිචුරුවක් ගැන කතා කරන්නේ නෑ මුවින් නොබැනේ නිකන් ඉන්නවා කවුරු හරි ආපුවම ආ ඇත්තද හ්ම් කියලා ඒ මනුස්සයා කියන්නේ අහලාගෙන ඔయిత වැඩි දුකමයි ළඟ තියෙන හැබැයි නොකිය ඉන්නවා. ඒකවත් කියන්නේ නැහැ. ඒකට කියනවා මුවින් නොබැන නිකන් ඉන්නවා. ඒකට අර මනුස්සයාට තේරෙනවා මාගලක් බැදුරක් අඳගෙන යන මිනිස්සෙක් දෙතිකැලක් හංගන්න බැදුරක් අඳගෙන යන මිනිස්සෙකුට ගෙදරින් මිනිහා මාගලක් අඳගෙන එළියට આવොත් මොනවා කියලා ඉල්ලන්නේ. මියාකට බැදුරක් ගන්න උරුසිනේ මාගලක් දැන් මොකෙ මොනවද ඉල්ලන්න තියෙන්නේ කියලා ඌ එන්නෙම නැතුව ඇරලා යනවා. මේ නිසා ඉස්සර ගමරාලලා තමගේ ගෙදරට තින්ගන්නෙක් කෙනකොට ඌ පැදුරක් ඇඳිනවා දැක්කොත් මෙයාගේ ගෙදර තියෙන මාගල ඇඳගෙන එළියට බහිනවා. මොකද බලන්නකෝ ගම මාත්‍යෝ මට අඳින්න රෙද්දක් නැහැනේ පැදුරක් ඇඳ නම්බර් නැයකෝ පැදුරක්වත් දෙනකොට පැදුරක් අම් බලපන් මං ඇඳගෙන ඉන්නේ මාගලක් කිව්වට පස්සේ ඌ එන්නේ අනිදාසෙ. ඉතින් අපි ළඟට චරිචුරු ගාන එන කට්ටියට කන්ට ගහන්න යන්න එපා. වැඩක් නැහැ. ඒගොල්ලන් කියන්නේ උඹ වගේ දුක් ගොඩක්ම ළඟ තියාන මම මේ කරබන ඉන්නේ කියලා. මල්ලිකා විසව දාහනේ විදනකොට 16ක් අදින් ඒ කිතෙල් ටිකක් හැලෙනවා. අර ගෑනිට හොඳටම බැනලා ප්‍රතිපාංකඩයක් ගනලා අර කිතෙල් ටික පොගවලා අරන් තියාපන් කියනවා. ඒතර ඉතින් ස්වාමීන් වහන්සේනමක් කියනවා බිසෝන් වහන්සේ එයාගේ දාහනේ පොලකදී ඔය පොඩි අත්තරද්දකදී ওই 16 රොච්චර බණින්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ කියනවා. ඌව ඉවසන් ටිකන ගන්නවා. අවසර ලැබුවා. අතර අවසර ලැබෙන්න ඕනේ. මෙන්න ස්වාමීන් වහන්සේ කියලා තල්පලක් අදලා වෙන්නනොන තමන්ගේ ස්වාම පුරුෂයත් එක්ක 500ක් මැරිලා පණිවිඩේ ඉනේ ගහන තමයි මේ දාණය බෙදන්නේ. මගේ තල් තෙල් ටික නෙමෙයි ස්වාමීන් වහන්සේට මම ඌට වැඩිය මගේ බන්තුල සේනාපතියා මරලා 500 සෙනගත් මරලා තල්පත ඉනේ තියාන මම බෙදන්නේ මේ 16 දා ගන්න ඕන නිසා. ඌට වැඩි දේවල් මට කියන්න තියෙනවා. උභාංශක උපදේ වටිනවා. අපි මම ඊට වැඩි දෙයක් කාගෙන වෙන්නේ කියලා. ඉතින් ඉතිහාසයට යන්නේ මොකද? ඒ ගෑණියක්. ඌට වැඩි දුක් දරාගෙන ඉන්නේ මේ පුංචි දේවල් වලට ඕ උඩගෙඩි දෙන්න ගත්තොත්. මේ චල්චුරු ගාන කටේ උඩගෙඩි දෙන්න ගත්තොත් පිළිකා. බෝ වෙන ලෙඩක්. ඒක පුස්කන දෙයක්. කුණු පිටරයක් දැමුවොත් පිටර ඇතුළට සේරම කුණු වෙනවා. එළවලු කුඩේ කුණු වෙච්ච එකක් තිබ්බොත් සේරම කුණු වෙනවා. ඒ නිසා ඒක අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ අකරුණාව නිසා නෙවෙයි මේ මිනිස්සයා මානසික පිළිකාකාරයි. දුක ගැන කතා කර කර ඉන්නවා මිසක් ආයවසීමේ ශක්තියක් නැහැ. බුදුදහම ඒ නිසා මනෝමය ආත්ම භාවයක් දෙනවා. ඒක ඇත්තටම දුක අඩුයි. ඒකත් දුකක් තමයි. ඒ නිසා කට්ටක් අයින් කරන්න කට්ටක්මයි ගන්න ඕනේ. සියුම් කට්ටක් ගන්න ඕනේ. පිච්චිච්ච දෙයට දාන්න ඕනේ පිච්චිච්ච තෙල්. ඒක තමයි පේනවා. ඒ පිච්චිච්ච තෙලත් අර වගේම පිච්චිච්ච එකක් තමයි නෝ බේතක් කරනවා. ඒක නිසා සරුවචනසේ දේශනා කරන ක්‍රමය විශාල දුකක් පොඩි දුකකින් අයින් කිරීම ලොකු වෙනිච්ච කට්ටක් පුංචි කට්ටකින් අයින් කිරීම. ඉතින් කට්ට ගන්නකොටම දෙවෙනි මනුස්සයා බය වෙනවා මෙච්චර ලොකු කට්ටක් ගන්න දෙයි තව කට්ටක් ගන්න හදනවා. අනින්න නෙවෙයි හදන්නට කට්ට ගණ්ඩයි යන්නේ. මේක දන්නේ නැති කෙනා මේ ශාසනයට බය වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයට සයිකෝපැත්ස්ලා ඉන්නේ නැහැ. මේ සැප පිණිස කකා බෙබි බුදියන් ඉන්න කට්ටිය ඉන්නේ නැහැ. එන්න බෑනේ. එනකොට මේ ඉස්සරහට වෙන්නේ දුක්ඛ සත්‍ය වෙන්නේ අනිත් ඕනේ ආගමකට යන්න පුළුවන්. භජන් කියනවා, බෙර ගහනවා, බයිල නටනවා, බෝධි පූජා පවත්වනවා ඕනෙකට යන්න පුළුවන්. මෙතන එනකොට තියෙන්නේ ඉවසගෙන හිටපන්. කියන්නේ බව ඒ කතා කරගෙන ඉන්න ඔක්කොම ඊට වැඩි දුකක ඉන්නේ. ඔබ විතරයි කියාපාන්නේ ඔබ හිත හදාගත්ත නිසා කන්නවා කරලා හිත හදාගන්න. ඒක නොකිය හිටපන් කිව්වහම ඒ මනසට එනවා මෙතන මහලු නිවාසයක්වත් විවේකාගාරයක්වත් නෙවෙයි මෙතන ඉන්නේ දුක ඉවසන කට්ටිය කියලා කිසි කෙනෙකුට මැස්සෙකුට වහන්න පිටක් නැහැ. ගැඩවිල්ලෙකුට ඉන්න තැනක් නැහැ. මොකද ඉන්න ඔක්කොමල දුක දරාගෙන ඉන්නේ. ඉතින් මේ ගතිය Taman තුල වැඩෙනවනම් එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් දුක නෙවෙයි වෙනස් වෙන්නේ දුක පිළිබඳ තියෙන සංඥා. පැමිණි දුක් පැනිදායි කියලා සංඥාව මාරු කරගත්තට පස්සේ ඊට ගොඩක් වින්ද හැකියි. ඒකාන්තෙම විඳින්න පුළුවන්. ඒක තමයි මේ ජීවිතය අපි ඇති කරගන්න පාරමිතාව. ඉස්සරහට යන්න බෑ. ඕනනම් පාරමිතා වෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතේ විනාශ කරන්න ඕන නම් ඉවසීමේ සීමාව යන්න ඕනේ මරණය අස්පනා අපිට අත්දකින්නකයි යන්න ඕනේ. අපි අනිත් දවසේ අරූපී ආත්ම භාවපටලාවේ කතා කරනකොට මේ කතා කරපු එකේ තව ගැඹුරකට යන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපි අද දවසේ කාල සීමාව මෙතන සීමාව නිසා මෙතනින් දේශනා නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉස්සරහට සර්වඥාන්සේ දිගින් දිගටම මේ වගේ වඩා සියුම් තත්ත්ව පෙන්ලා උඹට ඒක දුකක් වශයෙන් පේන්න ඉඩ තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. මං කෙරේ සද්ධාවෙන් ඒක ප්‍රමෝදයක් කියපන්. මං කෙරේ සද්ධාවෙන් ඒක ප්‍රීතියක් කියපන්. අසද්දයක් කියපන්. සති සම්පජඤ්ඤය කියපන්. සුඛය කියපන් කියලා බුදුරජාණන් අපිට දුකේ පැංගිරි ගතිය අඩු කරන ක්‍රමය කියලා දීලා තියෙනවා. ඕක තමයි තමයි භාවනා දියුණු වෙනවා කියලා දැනගන්න තියෙන කිට්ටුම කාරණාව. ඒක යාට විතරක් නෙමෙයි අල්ලපු විතර මනුස්සයරත් තේරෙනවා. අබෞද්ධයරත් තේරෙනවා. පොඩි දරුවටත් තියෙන නිසා ඒක සමාජ ධර්මයක් ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි ශිරු දිනාටම තම තමන්ගේ ආධ්‍යාත්මික ශරීරය සකස් කර ගැනීමදී මේක ආදර්ශයක් පාඩමක් ප්‍රීතියක් පස්සද්ධියක් ප්‍රමෝදයක් සත්‍යයක් සම්පජඤ්ඤයක් සුඛයක් පාරපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා දැන් අපි පැය විනාඩි 5ක් විතර වගේ කාලයක් කරගෙන තියෙනවා. ඉතින් මේ වැඩ ධර්ම දේශනා මේ වැඩසටහන් නිමාව දකින්න ඉස්සලා කාට හරි වෙන මතිමතාන්තර ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා අපි ඒකට ඉවසමු. ආර්දනා කරමු නැත්නම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ දේශනා ශ්‍රවණ සචිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ශෝක පරිදේ දුක ප්‍රෝණසයක් හටගත් තියෙනවා. මතලක් දේශනා කරලා දුන්නේ මේ ඊළඟ හට පිළිබඳවේ ශෝක පරිදේ දුක ප්‍රෝණසකින් හටේ විසියේ කුක්කිල දෙයක් තියෙනවා කියන අර කියන කෙනෙක් ඉගෙන මේ ශෝකයේ සහ රෝමනස්කේ මෙතන කොහොමද මේ වෙන් කරගන්න හදන්නේ මේ සීමා අපිට තියෙනවද මේකේ ඉතින් දුක් වේදනා කරන දෝමනස් වේදනා වේදනා දෝමනස් වේදනා කියන දෙක මම දැනගන්න මට ඒ දෙක අඳුනගැනීම සඳහා තියෙන පුදුම ලක්ෂණ මම කියනවා ඇත්තම එච්චරම යවසාන වාක්‍ය විතරයි ගන්න තියෙන දුක් වේදනා දෝමනස් වේදනා කියන දෙක තේරුම් ගන්න කොහොමද කියලා ඒක ඉතින් එච්චරම අමාරුයි හිතව දින කාවදින තාලට කියන්නේ නමුත් වෙච්ච සිද්ධියන ඔබන්නවා නම් සර්වචන්සි ඉන්න කාලෙම සංඝයාසලා පිසක් ඉඳලා තියෙනවා දුක බුද්ධ දේශනාවල ශප දුක දෙක විතරයි කියලා. ඉතින් ඒගොල්ලෝ පිරිසුම ඇතුළේ කියලා කතා කරලා තියෙනවා මට තේරෙනවා බුදුහාම කියන ධර්මයේ ශප වේදනාව විඳීම් දෙකයි ශප දුක කියලා. තව කෙනෙක් ඉඳලා කියලා තියෙනවා අනේ උගට හරියට අහන්නේ බණ අහනකොට බුදුහාමට ශප දුක සහ අදුක්කම සුඛ කියලා එකක් දේශනා කරලා තියෙන නිසා තුනයි කියලා. දෙකේ කට්ටිය තුනේ කට්ටිය ගහ ගන්නවා. ආගන්ට කියනවා මම ඇහලා කියන්නේ. මම කෙලින්ම බුද්ධ වචනේ ආර කියන්නේ මේ සැප මේ දුක ඔච්චර. කියනවා නෑ නෑ ওই දෙක අඳුල්ලා දෙන්නේ මැද තියෙන අදුක්කම සුඛය අඳුල්ලා දෙන්නයි කියලා. ඊට දැන් ඔන්න අර දෙවෙනි කට්ටිය ජයග්‍රහණය කරනවා. ඒ කට්ටිය ගිහලා අනිත් පැත්තේ කියනවා ආරේ අක්ෂයන් දෙකයි කියලා කිව්වා. අන්තම්මව වාද කළා තුනයි කියලා පෙන්නවා. බාහන මිනිස්සු බනහන්න යන ඉතල එකනේ කියනවා පිස්සු දෙයක්ව පහක් තියෙනවා. උඹලට ඇහිලා නෑ. ඇයි බුදුහාමුදුරුවෝ දෝමනස වේදනා සෝමනස වේදනා කියලා තියෙන්නේ? ආයතෝට අරයා ගැස්සුල යනවා. දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා, සුඛ වේදනා, සෝමනස්ස වේදනා, අදුක්ඛම සුඛ වේදනා පහයි. ඊට දැන් තුන්ගොල්ලයි. තුන්ගොල්ල රණ්ඩු කරලා එක එකක් කැමති නැහැ අනිත් එක නකින්ද පිළිගන්න. හොඳ වෙලාවට කට්ටිය තුරුම වෙන බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ කියනවා මහන්නේ මට සර්වඥතා ඥානෙ තියෙනවා. ඕනෝක දෙකට බෙදලා දෙන්නත් පුළුවන් මට. ඕනම් තුනට බෙදලා දෙන්නත් පුළුවන් මට. ඕනම් පහට බෙදලා දෙන්න පුළුවන්. 108ට බෙදලා දෙන්නත් පුළුවන්. 84000 ධර්මස්කන්ධෙට බෙදලා දෙන්න පුළුවන්. ඒකයි සරුවෙන්ජිතයි කියන උඹට ඥානෙ මදි නිසා අල්ලගත්ත කොනවා අල්ලගෙන මැරෙන්න හදනවා. මේක අල්ලන කෑ ගන්න. ඒක නිසා කොච්චර බණ ඇහුවත් මම දන්නවයි කියන වෙලාවක් ඉන්නේ. හැබැයි දන්න දේ සුද්ධ වෙනවා. ඒ වගේම කාටද කියන්නේ ඉස්සලා තේරුම් ගන්නවා. මට ඇහිච්ච ධාරියට නම් මෙහෙමයි. තව දෙයක් තියෙනවා නම් මම දන්නේ. මම නෑ මේ මට්ටමේ කියන්නේ අපිට අයිතියක් තියෙනවා. එහෙම නැතුව මම දන්නවා තමසලා දන්නේ නැහැ. ওই මෙහෙමයි කියන්නේ කී ගමන් එයාගේ පස්සේ එළියේ. මොනරරන්න ගියා වගේ. ඒ නිසා දුක් වේදනා, දෝමනස වේදනා, සුඛ වේදනා, සෝමනස වේදනා කියලා කියන්නේ කායික දුක, කායික මානසික සුඛ. කායික දුක, මානසික දුක. මානසික දුක් තමයි අපි දරුවා මැරුණට පස්සේ දුක් වෙන්නේ කායකට නෙවෙයි වැදින්නේ. මගේ දේවල් නිසානේ. අපේ දේවල් නිසානේ. මගේ දේවල් කායිකයි. මගේ හැට උලක් කැිනවා රිදෙනවා. නරක දෙයක් දකින්නට රීදෙන එක දෝමනසනේ. හිතෙන් හදාගත්ත එකක් නෙමෙයි. මොකද මේක නරක දෙයක් කියලා අම්මලා දාතල ඔළුවට දාන්න බෑ. ඇහැට උලක් කනන එකයි. ඇහැට නරක දෙයක් ඇති වෙලා තියෙන දුකයි. ඒක දෙකක් නේ. ඇහැට උලක් කනින්ජාම දුක්ඛ. නරක දෙයක් දැකපුවම දෝමනසයි. ඒ සුඛේ තියෙනවා සෝමනසයි. අපි ගොඩාක් විඳවන්නේ දෝමනස් සෝමනස් දෙකේ තමයි අපි ගත. හීන ලෝකෙක ගත කරන්නේ. පැමිණි දුක් ටික අපිට හොඳටම දරන්න පුළුවන්. අපි අපේ කියලා, ජාතිය කියලා, ආගම කියලා, අතීතය කියලා, අනාගතය කියලා, අතන කියලා, මෙතන කියලා විශාල පැදුරක් එලාගෙන ඒ මුළු පැදුර පුරාම දූවිල්ලක් නැතුව තියාගෙන බලන. ඉඳගෙන ඉන්න ටිකේ නම් දූවිලි පියාගෙන ඉන්න අපිට පුළුවන්කම දිනවා ෆුෆු ගාලා. අපිට විශාල පැදුරක් කියලා නම් මම අයියා ගියා ගන්නවා කියලා මුළු පැදුරටම දූවිලි වහන්න නැති වෙන්න ඉතින් යුද ප්‍රකාශ කරනවා. කරන්න ගන්න පැතුර ලොකු වෙන්න ලොකු වෙන්න දූවිලි වහින එක හැම වෙලාවෙම හිට වෙනවා ඉතින් ඒ තාක් ඒ මනස විඳවනවා. නිසා මේ වෙනස තියෙන්නේ භව කාම තණ්හා භව තණ්හා දෙක අතර වෙනස. කාම තණ්හා කියන්නේ මගේ ඉඳුරන්න මේ වෙලාවේ දැනෙන ටික. භවය කියලා කියන්නේ අපේ කට්ටියට අපේ ඉඩමේ එහෙටත් අදත් හැම තැනම තියෙන්න ඕනේ සැප හෝ දුක නැත්නම් මගේ හතර විනාශ කරන්න ඕනේ ගතිය මගේ නෙවෙයි ඒක. අපේ. මේ මගේම එකේ විසියෑමක් තමයි ඒක තියෙන්නේ. ඒක ශිෂ්ටාචාරය හරහා මේ සමාජශීලී ජීවිතය හරහා එහෙම නැත්නම් පරණ මතකයත් එක්ක පැටලිච්ච දෙයක් නෙවෙයි. ඒක නෑ තිරසන් සත්තුන්ගේම රැළේ ඉන්න සත්තුන්ට රැළියට පිළිබඳ හැඟීමක් තියෙනවා. බොහෝ ඉක්මනට අමතක කරලා. උණ්ඩ තියෙන බඩගින්න, කාම ආසාව, නිදා ගන්න තියෙන එක බය එච්චරයි තියෙන්නේ. උණ්ඩ දුක තියෙනවා. අපි තිරිසන් සත්තු ගැන කල්පනා කරලා දොහමනස් ඇති කරගන්නවා. ඕක අමනකම කියන්නේ. උණ්ඩ තියෙනක උන් කොහොමද ෂේප් කරගන්නවා අපි අනේ තිරිසනෙක්ගේ කකුල කැඩිලා අනේ තිරිසනෙකුට මැරිලා දුක් වෙලා ඉගෙලා ඒක දුක බඩ බැඳගෙන අරනවා මේ gedetta අනන්ත තාංගේ දුක් කොනතරම් තියෙනවා මේ ඇහි ඔළුවට ගහලා තනින දුක් අර තිරිසනුන් ගැන කල්පනා කරලා දුක් වෙනවා හේත ගැන කල්පනා කරලා දුක් වෙනවා ඒව දෝමනස් වලට වැඩේ ඒ ඥානය එමන් ඒකට ඥාන කියන්න බෑ ශත ප්‍රඥා වර්තමාන මොහොතේ පන්නා ගැනීම සඳහා හිත දෙන නිදහසට ගන්න. අම්බුව වැදගත් කෙනෙක් මාර්යා ගැන හිතනවා මෙයා ගැන හිතනවා කියලා තමන්ගේවත් වැඩි කරගන්න බැරි මිනිස්සයා අපේ දේවල් අල්ලගෙන පත්තරවල පිටු පුරවනවා රේඩියෝ වල පැය ගණන් පුරවනවා ටෙලිවිෂන් එකේ පැය ගණන් පුරවලා කටමැද දොනවා කටමැද දොඩවන්නේම gedara මරගාන අනුන්ගේ දේවල් කතා කරන්න හදන්නේ මේ තමන්ගේ වැඩි කරගන්න බැරි කන්නේ තමන්ගේ දේ කරන්න බැරි මිනිස්සයාගේ නිසද්ද බණ කාටවත් ඇහෙනවා ඒ වෙනස වැඩ බලන පැත්ත කරලා ඉන්නවා. අනුගේ පොත්‍රත් ගන්ධබා විශ්ලේෂණ කරන්න යන්නේ. ඒක තමයි දුක්ඛ වේදනා දෝමනස වේදනා. සුඛ වේදනා සෝමනස වේදනා මට සපක් ලැබිච්චාම අපේ ඇයට දෙන්න කැමැත්තක් තියෙනවා. ඒක මට පුළුවන් ප්‍රමාණයකට වෙන බැරි හරිකුත් වෙන පුළුවන් ප්‍රමාණය දීම නම් මෛත්‍රී කරුණාට වැටෙනවා. නමුත් හුඟක් වෙලාවට අපි අති high estimate එකට යනවා. ඒකල කියනවා මං ආශ්‍රය කරන හැම කෙනාටම මම යමක් කමක් දෙන්නවා. මම සලකන්න ඕනේ. හැම කෙනෙක්ම මං කර ප්‍රසාද හැඟීමක් පහල කරගන්න ඕනේ කියලා කරගන්න බැරි. ඉතින් ඊට පස්සේ මේ පේන් කරන්න පටන් ගන්නවා, තමන් ආලවට්ටම් කරන්න පටන් ගන්නවා. හැම කෙනාටම සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කරන කෙනෙක් බාටපත් වෙනවා. එතකොට ඒකත් ඒ තියෙන සෝමනස්සකින් සුඛයෙන් පටන් ගන්නෙ. අත්දකපු දෙයක් තමයි. නමුත් මේ සෝමනස්සේ වෙන්නේ අනිත් අයටත්, ඒකත්, අතනත්, මෙතනත් දෙන්න හදන්න ගියාම ඒකත් අන්තිමට දුකට හේතුයි. ඒ නිසා මේක මේ බෙදාගෙන කන කෑමක් තියෙනවා. ඇද්දගෙන නාන නෑමක් තියෙන්නේ දෝමනස්ස වේදනා මේ මේ ඒ සෝමනස්ස වේදනා ගැන කතා කරනකොට තනිකර මේක කියනවා මනෝමය කියන. තනිකර මනෝ නමුත් අපි කොච්චර පෙට්‍රල් පිච්චෙනවද කියලා හිතන්න. දවසට කොච්චර අපි නොපැමිණි දුක් වෙනුවෙන් දැකපු නැති දුක් වෙනුවෙන් සැලසෙනවද මේකට මේ කෘත්‍ය සම්පාදනය කරන ජනමාධ්‍ය තමයි. ලෝකේ තියෙන කුණු කන්දල් සේරම ගෙනල්ලා බත් කන්න ඉස්සර දෙනවා. මේක කාලා කැමරේට පස්සේ කැමර ටික කාපා. ඒකල දත් ටික කකා බුදියපන්. ජනමාධ්‍ය කරන්නේ ලෝකේ තියෙන කුණු කන්දල් සේරම ගෙනල්ලා අනේ අර යන්තම් හම්බ කරලා මොසිලා කණමිනියගේ කැමරේට උම්මලකට දානවා වගේ රසමස උලක් දෙනවා. ඉතින් මිනිස්සු දෝමනස වේදනාවට හරි කැමතියි. වල්පල් වලට කැමතියි. අනුන්ගේ දේවල් වලට කැමතියි. ඇත්තටම අනු උදව් කරුවට දෝෂයක් නැහැ. ඒකට අපිට තොරතුරු ඕනේ. ඒ තමන්ගේ විශේෂීෂ්ඨ ඇතුළේ. තමන්ගේ ජුරිස්ඩික්ෂන් එක ඇතුලේ. උගක් වෙලාට අපි කරන්නේ අපිට අදාළ නැති දේවල් වලට ගිහිල්ලා නැති බැරි දන්න විශේෂ වල ගිහිල්ලා පැහිකම් කරනවා. ඉතින් ඒක දෝමනස්ස. නැත්තම් සෝමනස්ස අමෝ යන්නේ ඇත්තටම සනීප කරන්න බෑ නේද? එයා දන්නවනම් මේකයි දුක මේක දෝමනස්සේ මේකයි සුඛ මේක සෝමනස්සේ කියලා සනීප කරතයි. එහෙම නැති කෙනාට හිතෙන්නේ මේ මම මං ගැන හිතන්නේ නැහැ මම අපි ගැන හිතන්නේ කියලා. ඒ සනීප කරන්න බෑ. මේ දුක් වේදනාවක් ඒ ලෝනස් වේදනාවක් දුක් වේදනාව අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඉතින් කරලා පරිසරයේ විසුද්ධ කරගෙන නාලා විසුද්ධ වෙලා තමයි සෝමස්ස සහගතපිටි කියන්නේ මේ පරිසරයේ වර්ණන පරිසරයේ කායික මේ වේදනා හරියට ඉඳ බඩේ කියන්නේ. මොකද අකුරාගෙන මේක අද මම කොහොම හරි කියලා ගන්න ඕනේ කියන ඔක්කොම අතර කරන දේ කියන්නේ. වාදනයන්ද දුක වේදනා. ඒක මතන මේ වාදනාවේ තියෙන ඉඳලා තියෙන දුක් වේදනා තියාම මේ වාදේ මොකද මේ තියෙන දුක් වේදනා කිව්වොත් ඒක කොහොමද වේදනාව කරගත්තොත් කොහොමද කියන්නේ ඒ අර ඒ කායික දුකේ අය නැටෙන්න කියලා නිකන් සම්පූර්ණ සංකප්ප වීම විතරම හොතම ලැබෙනවා. ඉන්න මේ මානසික ඒ ඒ තමයි අපි කියන්නේ චිත්ත සංඛාර කියන්නේ වේදනා සංඥා දෙක. දුක් වේදනාවක් වුණත් මම මේක සතුටු සිතින් බාරගත්තොත් සුඛ සංඥාවක් දාගත්තොත් ඒක සැපක් බවට පත් වෙනවා. දරුවඩක් අතුරුනට පස්සේ මහේසිකාට සන්තෝෂයක් ඇති වෙනවා වෛශ්‍යාට දුකක් ඇති වෙනවා. මහේසිකාට ඉන්නේ මේ මේක ඇදගෙන ඉන්නේ දරුපැටිය රජපැටියක ඉතින් මේක පෝෂණය කරන්නේ මගේ මම මහේසිකා වෙනවා වෛශ්‍යාවට තමන්ට වෛශ්‍ය කර්මය කරගන්න බෑ පුරුෂයන්ගේ අප්‍රසාදයට පයින් නිසා දරු ගැබෙම තමයි දුක තමයි ඒ දුක මහේසිකාට ලොකු ආඩම්බරයක් වෛශ්‍යාවට කොහොම හරි ගබ්ස කරගන්න ඒ නිසා ඒකනේ එතන වේදනාව නෙවෙයි එතන බලපාන වේදනාවට සංඥාවේ බලපෑම අපිට පුළුවන් ඕනම දුකකට වර්ණ ගානണ്ട Eh, මේක සුඛයක් ජයග්‍රහණයක් කියලා යන්න ගත්තාම දැන් ওই තරඟ මේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට ගත්ත පොලිස් කාර්යයා ට්‍රේන් කරනවා කියලා මොකද කරන්නේ? අතුරු හමුදාය දෙන්න දෙන වද ටික සේරම දෙනවා. ගස් නගල ගස් බඳලා ගන්න. ඉතු ලොකු ජයග්‍රහණයකට ගන්න. ඒක හතුර දුන්නා අයියෝ එල්ගඩවිල්ලෙක් නරුමෙක් පිටරට ගණන්ගෙන් ගුටි කාලා ගෙදර ආවයි කියලා. ට්‍රේනින් එකකට දෙන්න බෑ. ඉදර ඇවිල්ලා වයිෆ්ට කියන්නේ ඔයා නම් මැරෙනවනේ කෑවා කෑමනක් පුදුම ගහිල්ලක් නේ ගහන්නේ මොකද මේක තමයි ස්පෙෂල් ටාස්ක් ෆෝස් වල හොඳ දක්ෂ පොලිස් කාරිනේ විතරයි ඒක හම්බෙන්නේ ඕගොල්ලන්ට හම්බෙන්නේ ඒත් පරිප්පු තමයි කන්නේ හැබැයි එළියට එනකොට ජාතික වස්තුවක් පාඩපත් වෙලා මොකද හොඳ දෙනව මොකුත් නැහැ මදිනෝ කියන්න දෙනවා හතර විසින් දුන්නොත් එවන්ට ස්පෙෂල් ටාස්ක් යන්න බැරි වුණොත් අර ට්‍රේනින් ගන්න බෑ කියලා ගුටි ගන්න බැරි වීම ගැන මේ කනකටුදී මම අදක්ෂ පොලිස් කාර්ය නිසා මම ස්පෙෂල් ටාස්ක් වලට සිලෙක්ට් වුණේ නැහැ ට්‍රේනින් එක හම්බුනේ නැහැ. ඉතින් පශ්චාත්තාප වෙනවා. ගියාට පස්සේ වෙන පරිප්පුවක් දෙනවා. දුන්නට පස්සේ ඒක ලොකු ආඩම්බරයකින් පැලඳ ගන්නවා. හතුර දුන්නා නම් විලැජ්ජාවක්. තමන්ගේ ට්‍රේනින් එකට හම්බුනා නම් සපක්. නිසා පැමිණි දුක් පයින් රහ කරගන්නයි අපිට තියෙන්නේ. අපි මේ ඊළඟන කණ එකක් තියෙන්නේ. ඊළඟන කන්නේ මේ අනුමන්දපු ඇඳිල්ලට. සමාජයේ ලැබෙන කීර්ති නාමයට. ඒකට ප්‍රතික්ෂේප කරලා බෑ. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. නමුත් ඒකට අපි කොච්චර මේ ප්‍රകൃතිය එක්කවලා මනෝමය වශයෙන් වින්දන ලෝකේ ගත කරන සැප දුක දෙකම තියෙනවා. ඒකේ දෙකම බුදුහාම කියන හීනයක්. මායාවක්. මිරිඟුවක්. කේල් කඳක්. අතුරුණු ගෙඩියක්. අතුරු ගහලා බලන මොනවා කරන්නේ මරණයෙන් එහාට ඕ මොකක්වත් ඇති කරන්නේ ඒක වවාගෙන කන දෙවෙනි પરම්පරාව අපේ තාත්තා මෙහෙමයි අපේ සීයා මෙහෙමයි කියලා වවාගෙන කන මැරිච්ච එකට වැඩක් නෑ. වේදනාවක් වේදනාවක් පස්නාවක් අරමුණු කරන්නේ ඒක දුක් වේදනාවද දෝමනස් වේදනාවද ඒ දෙකේ රූප කර්මස්ථානේ වන්නකොට දුක් වේදනාව අරමුණු වෙනවා වේදනාවට පස්නාවට යනකොට දුක් වේදනාවේ දෝමනස් වේදනාව දෙකම රූප කර්මස්ථානදී සෝම සුඛය අත්දකින්නවා වේදනාවට පස්සේ සුඛයයි සෝමනසයි දෙකම අත්දකින්නවා නාම කර්මස්ථානට ගියාට පස්සේ තමයි දෝමනස අහුවෙන්නේ. සෝමනස අහුවෙන්නේ. අරුණක් දකින්නට පහළින මනාපමනාප අහුවෙන්නේ. ඒ භුවාක් හිත සියුමුණාට පස්සේ තමයි මේ අරමුණ දකින්නට අමතරව ඒත් එක්කම මනාපමනාප පහළ වෙන බව තේරුම් අරගන්නේ භුවා කායනපසනාවේ රූප කර්මස්ථානේ උන්ට අවබෝධයක් ලැබුවට පස්සේ තමයි. හැමදාම අවබෝධය ලැබපු කෙනෙක් වුණත් ඉඳගත්ත ගමන්ම දුක්ඛ දුක් සැප දුක් විඳිනවා. ටිකක් කරපුවට ගියාට පස්සේ මේ සැප දුක් සැප දුක් පාඩපත් වෙන්නේ යට තියෙන පිළිගැනීම මත. මේ දකින්නකොටම බයහත් වෙන ඉම්ප්‍රෙෂන් එක මේ මේක හොඳක් මේක නරකක් කියලා. නමුත් ඒක විපරිණාමය නෙවෙයි හොඳයි කියලා දැක්කම ආයෙ පස්සේ නරක වෙන්න පුළුවන්. නරකයි කියලා දැක්කම හොඳ වෙන්න පුළුවන්. ඒකට බෑ නුපුණු මනස දකින්නකොටම එනේ කල්ලාගෙන ගැටුමක් ඇති කරගන්නවා. ඒක දුක්ඛ දෝමනස්ස නෑ. දෝමනස්ස සෝමනස්ස ආවෙන්නේ මොකක් සතිය පිහිටුවගෙන සති මේ කායනුපස්සනාව රූප කර්මස්ථානේ ප්‍රගුණ කරපු එක. නාම කර්මස්ථානේ ගියාට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පේනවා. දකින්න දකින්න රූපෙ පිටිපස්සේ මනාපමනාප දෙක. සෝමනස්ස දෝමනස්ස නැත්තම් පේන්නේ නැහැ. මතකෙට යන්නේ නැහැ. මතකෙට යන්නේ පේන්නේ කැපී පේන විදිහට ඒත් එක්කම ඒක වැඩි සැපක් හෝ දුකක් කුජ දානෙවතර අපේ හිත ගන්න. ඒක තමයි අපේ හිත වැඩියෙන් ඇදලා ගන්නේ. මේ ඒ අනුවයි අපි තේරුම් අරගන්නේ රූපේ නෙවෙයි කෙලස් තියෙන්නේ රූපේට පහළ වෙන දෝමනස සෝමනස උත්තර කෙලස් තියෙන්නේ රූපේ කෙලස් නෑ දෙන්නේ පාපකරන්නේ විවේකයන් සුසුකම් කරනවා කියන්නේ සතන් විවේක පිටිනා ගන්න ලබස්තර ගන්න තියෙන ඒ වගේ විවේකයේ පීතිසා සුඛය. ඒක තමයි ධානයේ ජීවන ජීවිතේ ඒකෙන් පිළිගන්නවා ඒකට ගරු කරනවා නෑ බොහොම කෙනෙක් කියන්න යන්න එපා බොහොම කෙනෙක් කියලා ඔය වචනේවත් අහලා තියෙන ලෝ ජනගහණය 100 කීයද වචනේවත් අහලා තියෙන කීයේ කී දෙනා දඩ දැකලා තියෙන ඒ සතන තමයි නිදිය ඉන්න තමයි වගේ ඒ විදිහට ඉස්කෝලේ වල වෙනසක් අත්දකින්න. ඒ වගේ ඒ ලෝකාවතරය මේක අත්දකින්නේ අර වගේ නෙමෙයි. නැවත පස්සේ ඉන්නේ සමාන්තර ආයෙත් කවර පස්සේ ඒක ඉඳන් රැගෙන යනකොට තමයි එයා ඒක අත් දෙන්නේ වෙනවා. හැබැයි මේක අර අර කිව්ව තරම් පිටපත අගේ කරන්නේ. ඒක පොහොත් ඉඳලා ගන්නවා කියන්නේ අනිත් අර ඔය කියන කතාව කියන්නේ කවුරුත් අගේ කරන්නේ. කවුරු කියන්නේ මොකද? ඒක කරන්නේ නැහැ. මම කියන්නේ ඉබදොස් බලාපොරොත්තු වෙන ඒක තමයි කියන්නේ. ඒ සුඛේ ඉහළයි කියලා. මම අහන්නේ ඇත්තටම මේක සංසන්දනය කිරීමක් කරන්න ඕනේ. මම සංසන්දනය කරන්නේ අතුවාදයක් නෙවෙයි. සංසන්දනය කරන මිනිහා කරන නැති මිනිහා කරන්නේ නැහැ. කරන මිනිහා නැති කරන්න බෑ නැති මිනිහාට කරන්නත් බෑ. විචක්ෂණ බුද්ධිය තියෙන මනුස්සයා සංසන්දනය කරනවා. එයා විපස්සනාට බරයි. එයා දන්නවා අපිට කාර්යයක් කරගෙන යන්න බෑ. ලඟ බස් එකේ තමයි යන්න තියෙන්නේ. නැත්නම් හයර් කරන්න විතරයි තියෙන්නේ. අපි ඒ නිසා ගෑරේජ් හදන්නේ අපේ ගෙදරයි. නමුත් කාර්යයක් ගන්න හදන මනුස්සය කාර්යයක් නැතුව ගැරේජයක් හදාගන්න. කාර්යයක් තියෙනවා කියන ආසාව තියෙනවා. ඒ ධ්‍යානයක් තියෙනවා කියන්නේ එයාගේ මනස තියෙන එකට සමතයට බර කට්ටි. ඒ මනසට විචක්ෂණ බුද්ධියට වැඩිය වින්දනය අවශ්‍ය කරනවා. විචක්ෂණ බුද්ධිය තියෙන කෙනා තමයි ගමනක් කරනකොට මම කාර්යයක් ගන්නවා. දැන් බස් එකේ යනවා. මම වැඩේ කරගන්නවා. පාරයින කොට ඉඳගෙන ඉන්නේ එච්චරයි වෙලා තියෙනවා. ගෙදර ගෙදර ගැරේජ් හදන්නේ. අන්න ඒ වගේ මේ උපත්තියම අපි ළඟ තියෙනවා සමත උපනිෂ්ඨේ ගතිය. විපස්සනා උපසිෂ්ඨ ගති සමත තියෙන එකන විචක්ෂණ බුද්ධිය සෑහෙන ප්‍රමෝදයක් ලබනවා මේ මිනිස්සු බඩු බඩක රැස් කරන මැරෙන්න හැදුවට ඒ මිනිස්සු දන්නවා හරප්පට්ටියක් ඕන ඕන කිරිබෝධියක් කරන් දීලා හැඩේ ෂේප් කරනවා එතකොට හරප්පට්ටියක් කරලා කිරි ගන්නට ටික ගණන් තමයි ගොම ගඳ නැහැ අනුමතයගෙන ජී එහෙම නිකන් අනුකීරි පිළ හරියන්නේ නැහැ ඊට වඩා කොච්චර හොඳ වත්තේ උනතරන් තංගවල තියෙනවා අරපට්ටය දෙන්න නැත්තේ අවස්ථාව හැටියට ප්‍රයෝජන ගන්න හැටි. ඒ නිසා එකම කිරි තමයි දෙන්නම් බොන්නේ. අර හිතනවා නෑ මගේම හරකෙක්ගේ මගේම කිරි බොනවා. අරගෙන පිස්සුවක් කිරි කිරිම තමයි. අදින් කිරි කිරි පොතකට අයවරනේ. ඌ මල්ලේ ගානමයි ෂේප් කරන්නේ. එකිනෙකා එකිනෙකාට ප්‍රතිඋත්පන්නයි. ඒ දෙකේ මති වෙනස්. අර මතේ තියෙන එක නම් මේ මතේ තියෙන එක නම් පහත් කරන්න ඕන ගමන්නේ දැනගන්න වෙන වෙන කච්චිතන රටාවක්. ඒ මතේ තියෙනවා කියන්නේ මේක වෙන්න පුළුවන්. ඕකේ මේ දෙන්නට මේ චිත්‍ර මටත් ඔතෙන් යන්නත් වෙන්නත් ඉඩ තියෙනවා. යෝගව සමිත විපස්සනා කියන එක මේ ගුරුවරු විසින් කවලා තියෙන එකක්. ඇත්තටම මිනිස්සු දන්නේ මේ ගුරුවරු මේ මගේ මේ ඉල්ලනකොට අහවල් නම කියලා ඉල්ලන්නේ කියලා ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. නිකන් කියන්න එපා නම කියලා ඉල්ලන්න. මේ මේ වෙළඳ නාමය කියලා ඉල්ලන්න. උගුරු විකරන්න බඩුව නෙවෙයි වෙළඳ නාමය නේ උගුර ගන්න ඕනේ. ඉතින් ඒකට තේරෙන්නේ මේ අර්පුදු අනුකම්පාවන්නේ ප්‍රාතිපුක ගැන තියෙන්නේ. <laughs> පාර අයිනේ ඇවිල්ලා හිටගෙන කියනවා වෙළඳ භාණ්ඩේ නම කියන්න එපා. මේ වෙළඳ කීර්ති නාමයේ නම කියලා ඉල්ලන්න. මොකද පාරිපු ගැටේ තරම් සේවයක් සිදු වෙනවා කියලා පොඩ් ලැලි hina වෙනවා. ඔය කාගේ දාක්කොට සල්ලියන්නේ. තනි කර මේ මවපු එහෙම නැත්නම් තනි කර ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් මේ ප්‍රචාරක වැඩ පිළිවෙලක අපි තනි වෙලා ජීවත් වෙන්නේ. අපේ මතයට කවදාකවත් ඉඩක් නැහැ. අපි ඒක පහත් කරලා තුනී කරලා තුච්ච කරලා කොන් කරලා කුණු බල්දියවත් ඉඩක් බුදුන් කියන යක්ෂක ඕකත් මනුස්සයනේ. මංගේ දසම සෝදක ආනාපාන සතිය පොත ලියන වෙලාවේදී මහාචාර්ය උපතින් තමයි දසර ගත්තේ. කායන පසනාව ආයන පසනාව කියනකොට මම කිව්ව ලොකු ස්වාමීන් වහන්සේට ගිනි ගලට කතුරක් අල්ලපුවාම කතුරත් ගෙවෙනවා ගිනි ගලත් පේනවා පුපුරුත් විශේනවා. ළම මේක නෑ කිව්වා. මේක මම ඉතින් අනිදා කියලා ඒක කල්ට රතවගෙන් කපලා ගෙනාවට පස්සේ කියනවා ඒකත් එක දීශි කරන්නවත් වටින්නේ නැහැ නේ. ඔය නම් හිතලා ලියපේකගෙන ඔන්න ඔය දාමුකට. මොකද ආදී පාපද උභාසික නම් යන්නේ. දැන් මේක ගිනි ගලට කතරක් කල්නවා ගිනි පුරුදු සිරනවා කියන එක මං වගේ මිනිසුන්ට තේරෙන මිසක. මේ සාමාන්‍ය අටුවාවේ නැහැ නේ ඔය දැන්. ඉති කියන නෑ මොනවා හරි Tamange කියලා තියෙනවනේ වටිනාකමක් තියෙනවා. පුතේ නැති වුණාට Tamange අත්දැකීමෙන් ඉන්සයක විශ්ි කරන්න ඕනේ නැහැ. මම ඉල්ලලා මම අයින් කරගත්තා. උඹ පෑනක් කරන උඹ අකුරක් ලිව්වනම් ඒක සීගිරිය ලියපු විතිසුතුමක කුරුටුගියකට වටිනාකම තියෙන උඹ ලියපු අකුරක් නේ. අපි එහෙම එකක් ගන්නන්නේ අපි ගන්න ෂේක්ස්පියර් ඉගෙන ගත්තේ නැත්නම් බඩක් නෑ හෝමර් ඉගෙන ගත්තේ නැත්නම් උඹ අකුරු මොනවද කුරුමිනි කකුලව විසිකරපන් අර ලස්සන ලියපු සුදු අකුරක් අරගෙන ඉවරලා දර්ශන විසාරේ උපාපාදි ගනින් කියලා. ඉතින් උඹ කියන්නේ උඹේ ලේබලින් එන උඹේ දේ තමයි අපට සත්‍ය උගන්වන්නේ දුක දෙන්නේ. ඒක ගැන විශේෂණ කරනවා සංසන්දෙන්න ගනින් අනික් මිනිස්සු මොකද කරන්නේ කියලා. අපිට මේ අධ්‍යාපනයේ සංසන්දෙන් ලොකු කරලා තමන්ගේ දේ නැත්තරම නැති කරලා තියෙනවා. ඥානන්තේමනේ හැම චිත්තක්ෂණයකම කිසිම දෙයක් පිටින් දාන්න නැතුව 100%ක් උඹ අත්දකින්නේ මොකද්ද ඔක තමයි නිමුණ කියන්නේ. අපි ඒක මේ අල්ලපු දෙකන අසංගනකම් බාර ගන්න කැමති නැහැ. නිවනම වෙන්න පුළුවන්. කර්මත්තානාචාරවලේ කොලෙක ලීලා අසංකල දුන්නොත් බාර ගන්න. නැත්නම් නිවනම දුන්නත් සෙකන්ඩ් හෑන්ඩ්. ඒ තරම් දීනයි. ඒ තරම් හීනයි. ඒ තරම් තුච්ච කරලා තියෙන අපේ මානසිකත්වයේ මේ යටත්ත්වවාදී ක්‍රමයේ හරහා පහත් කරලා තියෙන කොහොමඩක්වත් කෙලෙස් වල බලය තමයි. දන්නවනම් බුද්ධ ධර්මයේ දන්නවනම් මේ පැමිණිච්ච උණු දෙයක් අපි කොහොමදත් විඳිනවනේ. ඔබ සතුටේ විඳපන්කෝ. අඬා අඬා චරිචුරු ගාවිතරට වැඩිය පැමිණි දෙක විපයෝසකව ඊට පස්සේ කායෙමත් අපිට නීති උපදේශ ඕන කරන්නේ නැහැ අපිට කායෙමත් සමීකරණ ඕන කරන්නේ නැහැ බාහිර මොනක් ඕනේ ඉවසීමේ ශක්තියන බැන්න වැටේ බැන්න බෑ මොකෙක් හරි කප්ටෙක් හරි නැතයි එහෙම දෙයක් තියලා නැහැ මේ කට්ටිය ගැන අපි නීතිං අපි උපදේශ දෙන්න කියලා නීතිඥයෝ පෙළපාලිය වෛද්‍ය ශාස්ත්‍රය කියනවා අවෝණ ලෙඩක් වුණොත් අපි බාර ගන්නවා කියලා බලපෑම ප්‍රශ්න නම් දේශපාලනඥයෝ කියනවා අයියෝ මට දැන් දෙන්න මම ශරීරම් බාර ගන්නවා සමාජ විද්‍යාවේ දරුවෝ ටික ඔක්කොම මට දෙන්න මම බලාගන්නවා කියනවා. අතිවිසත්‍ය කියනවා සල්ලි තියෙන ඕන දෙයක් අදයි කරලා. ඒ එක එකත් අපේ උපසිතියට කරනවා කියලා බලන්න. කද්දාවත් නැහැ. ඒගොල්ලන්ට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය යාර දෙන්නේ පුද්ගලිකත්වය. දැන් කියන හැම මිනිස්සෙකම උපත්ති නිවන් ලැබලා දෙන්නේ. කාදාරි උඹ උඹ අදහනකම්. වර්තමාන මොහොත අදහනකම්. මෙතන අදහනකම්. නිවනක් නෑ. අපි මේ බාහිරේ තියෙන සෝබන ලෝකේ අලංකාර ලෝකයෙන් කරන්නේ අපි මේ මම දැන් මෙතන කියන එකෙන් පන්නලා අර්ධ කරගත්තොත් හරි. අරය ළඟ හිටියොත් හරි. මේක වුණොත් හරි කියලා බාහිරගත බාහිරවත් විචිතය. තමන්ගේ දේ සියරට දේසිත සැපදී කිව්වා වගේ මේ මම දැන් මෙතන කියන එක වටිනාකම කියලා නෙමෙයි. මම නම් කියන්නේ ඒකට මනුස්සකම කියනවා. අපිට නැති වෙලා තියෙන මූලික මනුස්සකම. අපි අතන මෙතන වෙනවා. අරයා මෙයා ගැන හොයනවා. හෙට අනිද ගැන ඊය ගැන හිතනවා. වර්තමාන මෙච්චර ලස්සන වටිනාකමක් තියෙනවා. දැන් අපි තාත් විනාඩි 20ක් විතර ගත කරගෙන තියෙනවා. ධර්ම සාකච්ඡා සඳහා ඒ නිසා පෙරත් ප්‍රශ්න තියෙන නිසා අපි ඊතාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರේ නිමා කරනවා. ඊතාවදාච කම්මේ ඊසංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ඊතාවදාච කම්මේ ඊසංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ඊතාවදාච කම්මේ ඊසංගතං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාදත්තා ච බුම්මඨා දීවානාගාමයිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මඨා දීවානාගාමයිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මඨා දීවානාගාමයිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඥාන නිපාතකත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු ඥාන නිපාතකත්තිය. සාදු සාදු